අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත පින්වත්නි අපි අද මේ නිවෙනීම දේශනා මාලා මුල් කරගෙන යම් සාකච්ඡාවක් පවත්වන්න සූදානම් වෙන්නේ. ඒකට ඇත්තටම මීට වසර ගණනාවකට ඉහතදී අතිපූජනීය කටුකුරුන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ එතකොට යෝගාවචර සංඝ පිරිසක් අරභයා මේ නිසරණ වනයේදීම මේ නිවෙනීමේ දේශනා මාලාව ඉදපත් කළා තියෙනවා. විශේෂයෙන්ම අතිපූජ්‍ය ආතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් ඒකට ඒ කාලෙත් ඇතුළම ලොකු විවාදයකට තුඩු දීලා තියෙනවා. අතරම මොකද විවිධාකාර දුරුමත තිබිච්ච යුගයක් ජීවන සම්බන්ධයෙන්. ඒ කාලේ තමයි අතරම මේ අතිපූජ්‍ය මාතරශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ ආරාධනා කරන්නේ මේ කපුතුන්නේ ඥානානන්ද සානාසයට මේ නිවන පිළිබඳව යම්කිසි දේශනා මාලාවක් පවත්වන්න කියලා. ඒකට ඒ ස්වාමීන් වහන්සේ මුලදී මැලි වෙලා තියෙනවා මෙහෙමදු දේශනා මාලාවක් පවත්වන්න. ඒත් නැවතත් මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ මේ විදිහට ඉල්ලීමක් කරනකොට ඒ වගේමයි උන්වහන්සේගේ ආරාධනාවෙන් මේක කරන බව විශේෂයෙන් සඳහන් කරන්න කියලා කියනකොට ඒකට කටුදින ඥානানন্দ සානාසී ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද නිවන සම්බන්ධයෙන් ඒ කාලේදී අපි මේ කතා කරන්න සමානලාට 80 ගණන් වල 70 ගණන් වල ඒ කාලේ වෙනකොට ඇත්තම එක පැත්තකින් තිබිලා තියෙන්නේ කිසිසේත්ම මේ භවයේදී නිවනක් සාක්ෂාත් කරන්න බැරි කතාවක්. මෛත්‍රී බුද්ධ ශාසනය යනකම් ඉන්නවනේ කතාවක්. ඒ යන්නේ වගේ විවිධාකාර මත තිබිච්ච කාලයකදී තමයි නැවතත් මේ ඥානানন্দ සායනාංශයේ මේ භවය තුලදීම උනත් ඔන්න යමක් සාක්ෂාත් කරන්න පුළුවන් බව ඒ වගේම නිවන සම්බන්ධයෙන් තිබිච්ච විවිධාකාර දුර්මත දුරු කළා නිවැරදි මාර්ගයේ හිදි කරන ස්වභාවයක් ඒකට මේ දේශනා මාලාව තුළ තියෙනවා. ඒ වගේමයි <clears throat> පසුකාලීනව තේරෙනවා ඒ කාලේ සමහර ස්වාමීන් වහන්සේලා මේ කීප දේවල් පිළිගන්නත් බැරි වෙලා තියෙනවා. මේ ටික ටික ටික මේ සෑහෙන පිරිසක් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඒ වගේම තමන් තුළින්ම මේ කියන කාරණාවන් යම් පමණකට හෝ අත්දකින්න පටන් ගත්තට පස්සේ අන්න නිවනේ නියම දේශනා මාලාව සෑහෙන්න ඉස්සරහට වෙලා අද ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන්ම ජර්මන් ජාතික අනාලය ස්වාමින් වහන්සේ මේ නිවනේ නියම දේශනා මාලාව තමන් වහන්සේ සේවය කරන නැත්නම් තමන් වහන්සේ කටයුතු කරන මේ මේ හැම්බර්ග් විශ්වවිද්‍යාලයේ පවා මේ මේ නොමිලේ ඉදිරිපත් කරන්න මැදිහත් වෙලා තියෙනවා. ඒ හරහා අද ලෝකේ පුරාම ලොකු උනන්දුවක් ඇතිලා තියෙනවා මේ නිවනේ නියම දේශනා මාලාව සම්බන්ධයෙන්. ඒ නිසා මේ කටුකුරුන් ස්වාමීන් වහන්සේ අර සීමිත සංඝ පිරිසකට ඉදිරිපත් කරපු මේ දේශනා මාලාව අද ලෝකේ පුරාම සෑහෙන්න මේ වියත් මණ්ඩලයකදී එහෙම නැත්නම් භාවනාවට ගැඹුරු වෙච්ච යෝගාවචරින්ගේ සෑහෙන අස්සසිල්ලක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මුල්පතක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන බොහෝම පිරිසුදු බුද්ධ වචනේ. මේ මොකක්වත් වැඩි ඉහහාට ගිය ඒ කියන්නේ පසු කාලිනව ඇති වෙච්ච විවිධාකාර මත වලින් අයින් වෙලා පුළුවන් තරම් මේ පිරිසුදු බුද්ධ වචනය තමයි උන්වහන්සේ මතක කරලා ගන්න හදන්නේ. විශේෂයෙන්ම සුත්ත නිපාතය වගේ මේ බොහෝම පිරිසුදුම ඒ කියන්නේ මුල් කාලේ ඉන්න බුදු සමයට අයත් කොටස් බොහෝම ලස්සනට මතක කරලා දීලා ඒවා කොහොමද මේ වර්තමාන වශයෙන් යෝගාවචරයේ සමීප වෙන්නේ කියලා කාරණාව ඊළඟට ඒ පිරිසුදු බුද්ධ වචනයම පාවිච්චි කරලා නිවන සම්බන්ධයෙන් තියෙන විවිධාකාර දුර්මත පසුකාලීනව යම් යම් පසුකාලීනව එකතු වෙලා තියෙනවා නම් යම් යම් ප්‍රභේදයන් ඒවත් අයින් කළා රැහෙන් අර අටුකොහල් අයින් කළා පාර පිරිසුදු කරලා දෙනවා වගේ දෙයක් තමයි අතරම මේ ඥානංසානංශේ කරන්නේ. එතකොට මේ දේශනා මාලාව මුල් කරගෙන අපි එතකොට පුළුවන් පමණින් ශක්ති පමණින් අතිපූජ්‍ය උදේරිගම ධම්මජීව සානංශේ තුන්වහන්සේ දෙවෙනින් බැහැර වෙලා ඉන්නකොට මේ මමත් උත්සාහත් වෙනවා. ඉතින් පුළුවන් පමණින් මේක තවත් පොඩ්ඩක් මේ පැහැදිලි කරගන්න අපේ ශක්ති පමණින්. ඉතින් මේ වෙනකොට අපි පස්වෙනි දේශනා මාලාවට පස්වෙනි දේශනෙට පැමිණලා තියෙනවා. ඒ වගේම දේශනා ඔක්කොම 33ක් තියෙනවා. මේකෙන් තාම අපි ඉන්නේ පස්වෙනි දේශනාවේ. ඒ වගේම අපි තේරුම් ගත යුත්තේ මේ අටකුරුඳ සාමින් වහන්සේ එක දවසකදී එක පැයකට ඉදිරිපත් කරපු මේ සාරවත් දේශනාව අපි එකතු වෙලා ඇත්තටම එක දේශනාවක් අපිට සාකච්ඡා කරන්න ගත වෙනවා සමහරවිට පැය ගාණක්. මොකද දැන් උදාහරණයක් වශයෙන් මම හිතන්නේ හතරවෙනි දේශනාව එහෙම අපි සාකච්ඡා හයක් විතර ඔස්සේම සාකච්ඡා කළා. මොකද ඒ තරම් සාරවත් ගැඹුරු රාශියක් මේ දේශනාව එකක් තුල සම්බන්ධ වෙලා තියෙනවා. එකක් තුල ගොනු කරලා තියෙනවා. ඉතින් අපි එක එක කොටසක් ගැන විමසලා බලනකොට සෑහෙන කරුණු රසක් අපිට තේරුම් ගන්න පුළුවන්, භාවනාවට මේව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා නැවතත් අපි මේ පස්වෙනි දේශනාවේ ඊවර සාකච්ඡාවට බඳුන් කරලා තියෙන බොහොම ගැඹුරු මහම් කොටසක් මේ කජ්ජනීය සූත්‍රයේ සඳහන් වෙන විශේෂයෙන්ම මේ රහතන් වහන්සේ සම්බන්ධයෙන් කියවෙන කොටසක්. ඒ නිසා මේ මේ රහතන් වහන්සේගේ කටයුත්ත සම්බන්ධයෙන් නැත්නම් උන්වහන්සේ මොන වගේ කාරකද ගිහිල්ලා තියෙන කාරණාව සම්බන්ධයෙන් මේ සූත්‍රයේදී කජ්ජනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ධර්ම කොටාශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා.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 මෙතන කියන්නේ මේ රහතන් වහන්සේ අයං මුච්චති භික්ඛවේ භික්ඛු. මහණෙනි, මෙබඳු වූ භික්ෂුවක් පිළිබඳව මෙහිමයි කියන්න වෙන්නේ. මේ වාචිනාති න අපචිනාති. මේවට වචන සොයා ගැනීමක් පහසු නැහැ. ඒ තරමට විශේෂ ගැඹුරු අර්ථ තියෙනවා මේ වචනවල. මේ වාචිනාති න අපචිනාති. අපිට සමහරවිට කියන්න පුළුවන් මේ භික්ෂුව රැස් කරන්නේත් නැහැ, අස් කරන්නේත් නැහැ. ඊළඟට කියනවා අපචිනිත්වා චිතෝ නේව අජහති න උපාදීයති. අස් කරලා සිටියේ මේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව. ඒවා අතහැරපු බව ප්‍රකාශ කරලා ඉවර වෙලයි මේ ටික කියන්නේ. එතකොට මේ භික්ෂුව අර විදිහට අස්කර සිටියේ නේව පජහති න උපාදීයති අතහරින්නෙත් නැහැ අල්ලගන්නෙත් නැහැ ඊළඟට කියනවා පජහිත්වා හිතෝ අතහැර සිටියේ අතහැරීම සම්පූර්ණයි ඒක නිසා නේව විසේනේති න උස්සේනේති මේ වචන දෙකත් විශේෂාර්ථයක් කියනවා සේනා සංවිධානය කිරීමත් සේනා විසුරුවා හැරීමත් කියන එක වගේ එතන අදහස අපිට කියන්න පුළුවන් විසුරුවා හරින්නෙත් නැහැ එකතු කරන්නෙත් නැහැ කියලා ඊළඟට කියනවා විසේ නිත්වාඨිතෝ න විභූපේති න සන්ධූපේති අර විදිහට විසිරුවා සිටියේ න නේව විධූපේති විධූපේති කියලා කියන්නේ හිම හරිනු සමහර ලාවට කියනවා විධූපයන් පිටති මාරසේනම් කියලා මාරසේනාව හිම හරිනවා කියලා සමහර වෙලාවට යොදනවා මෙතන මේ හිම හරිනවා කියන අර්ථය නේව විධූපේති න සන්ධූපේති හිම හරින්නෙත් නැහැ දල්වන්නෙත් නැහැ සන්ධූපේති කියන එකට දුම්බස්ස නෝ දල්වනවා කියන අර්ථය ගන්න පුළුවන්. මේ විදිහට බුදු පියාණන් වහන්සේ මේ කතමාලාව යොදලා තියෙන්නේ රහතන් වහන්සේ අර කියාපු ඈඳුරු සංකල්ප වලින් මිදුණු බව පෙන්වුම් කිරීමටයි. මේ මේක ඇත්තටම හරිම ලස්සන මේ මේ කොටසක් මේ සංකෘතිකායේ පංචමිනී සූත්‍රයේ සඳහන් වෙනවා. මේක ලස්සනට මේ අත්දැකීමක් ඇත්තටම මේ විකු බෝධිසාවන්හසේමත් මේ කොටස පරිවර්තනය කරද්දී ලස්සනට කරලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ඒක ගැන තව නැවතත් පොඩ්ඩක් කතා කරමු. අයං මුච්චති භික්කවේ භික්ඛු නේව ආචිනාති න අපචිනාති අපචිනිත්වා තිතෝ දැන් මෙතන අර මේ පද බෙදීම ගැන කලකලා බලුවාම ආචිනාති අපචිනාති කියන එක කාරණා දෙකක් ඊපස් අපචිනිත්වා තිතෝ දැන් මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඒතකොට රැස් කරන්නෙත් නැහැ අස් කරන්නෙත් නැහැ දැන් අස් කළා අවසానයි අස් කළා අවසానයි දැන් අස් කරන්න අලුතින් දෙයක් නැහැ ඉතින් අලුතෙන් ඒන්ට අස්කරයිනේ කටයුත්තකේ දෙන්නෙත් නැහැ. ඒ වගේම කිසිසේත්ම රැස්කිරීමක් කරන්නෙත් නැහැ. නිසා ආචි නේව ආචිනාති අපචිනාති අපචිනිත්වා කිදෝ. දැන් මේ විශේෂයෙන්ම පංචස්කන්ධය ගැන සාමාන්‍යයෙන් කතා කරද්දී විශේෂයෙන් මතක් කරනවා මේ අපේ අනවශ්‍ය විදිහට රාග ద్వේෂ මෝහ බරිතව කටයුතු කරනකොට මුලක් වෙලාට මේ පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය රැස් වෙන ස්වභාවයක් තියෙනවා. ආයක ඒක එකතු වෙන ස්වභාවයක්, වැඩි වෙන ස්වභාවයක්, වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් යම්සි කෙනෙක් භාවනාවක් විශේෂයෙන් විපස්සනාවක් බලනකොට පුළුවන් තරම් උත්සාහ කරනවා කොහොමද මේ පංචස්කන්ධයක් අලුතෙන් රැස් කරන්නේ නැතුව කටයුතු කරන්න කියලා. මොනවා හරි දෙයක් උපාදාන වෙන්න යනවා නම් උපාදාන වලින් අයින් වෙලා ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන පුළුවන් තරම් උත්සාහ කරනවා. එතකොට තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා වෙනකොට ටික ටික ගෙවි යාමක්, ඡය වෙලා යාමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ රහතන් වහන්සේට මේ පංච උපාදානස්කන්ධයක් සම්පූර්ණයෙන්ම ඡය වෙලා ගියා නම් අලුතෙන් ඡය කරන්න දෙයක් නැහැ. අලුතෙන් ආයේ මේ අස්කරන දෙයක් නැහැ. මොකද අස්කරලා අවසానයි. එතකොට මේ උන්වහන්සේ ගමන් කරපු මාර්ගය දැන් උන්වහන්සේ පැමිණලා තියෙනවා බොහොම නිස්කලංක ස්වභාවයකට. අලුතෙන් කරන්න යමක් ඉතිරලා නැති ස්වභාවයක. කියන්නේ කෙලෙස් තුල කෙලෙස් තියෙනවා නම් කෙලෙස් අස්කරන වැඩක් කරන්න වෙනවා. ඒ කියන්නේ නැවත නැවත හිත ගිහිල්ලා අල්ලනවා නම් මොනවා මොනවා හරි සංස්කාර ස්වභාවයන් රැස් කරන්න හදනවා නම් ඒක අස්කරන්න සිද්ධ වෙනවා. මොකද හිතේ තියෙන වංචක ස්වභාවය නිසා, කෙලෙස් බරිත ස්වභාවය නිසා දේවල් අල්ලන ගතියක් තියෙනවා. කෙලෙස් වලින් අත ගන්න ගතියක් තියෙනවා. ලං වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් නැවත නැවත හිත කෙලෙස් වලට ලං වෙනකොට අරමුණ වලට ලං වෙනකොට ඒක අත්හරින්න සිද්ධ වෙනවා. ඒක නැවත මේ විවිධාකාර මේ විපස්සනා ක්‍රම හරහා අතහරින්න සිද්ධ වෙනවා. අතහැරලා අතහැරලා අතහැරලා යම් කිසි අවස්ථාවක මේ අත්හැරීම සම්පූර්ණ වුණා නම් ආයෙත් ඉතින් අලුතෙන් අතහරින්න දෙයක් නැහැ. මොකද අතහැරලා ඉවරයි දැන්. ඒ වගේම ඒ නිසා කියනවා අපචිනිත්තාටිතෝ. දැන් මේ අපචින් මේ මේ දැන් උන්වහන්සේ රැඳී සිටින්නේ නැත්නම් උන්වහන්සේ ඉන්න తত্ত্বය දැන් අස් කළා ඉවර වෙලායි තියෙන්නේ. ඒ හින්දා දැන් අලුතෙන් කරන්න යමක් නැහැ. අලුතෙන් අස් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ වගේමයි පැස්කිරීමක් ඉතින් කොහොමත්ම කරන්නේ නැහැ. මොකද රාග ද්වේෂ මෝහයන් අවසන් වෙලා තියෙන නිසා. රාග ද්වේෂ මෝහයන් සම්පූර්ණයෙන්ම ඡය වෙලා නිසා ඒ රහත් හිතේ අලුතෙන් ඉතින් රැස් කරන්නෙත් නැහැ. අස් කරන දෙයක් ඉතිරිය නැති නිසා දැන් අස් කරන දෙයක්වත් නැහැ. ඊළඟ කියනවා මේව පජහති න උපාදීයති පජහිත්වා ඨිතෝ. දැන් මේ සාමාන්‍යයෙන් අතහැර දැමීම පජහති. මේ ඉවත් කිරීම කියන අදහස. ඒ වගේමයි උපාදීයති උපාදාන කිරීම කියන අදහස. දේවල් අල්ලනවා කියන අදහස. දැන් ඒතකොට මේ රාගදේශ මොහයන් තියෙන තාක් අපේ හිත මොනවා හරි උපාදාන කරන ස්වභාවයක් තියෙනවා. මොනවා හරි ගිහිල්ලා අතගාන ස්වභාවයක් තියෙනවා. මොකකට හරි ලං වෙන ස්වභාවයක් තියෙනවා. හිත නිකන් ඉබාගාත යන්නේ ඇරියොත් මොකක් හරි අතීත අරමුණක් ඔස්සේ ගිහිල්ලා ඔන්න අතීත දැකපු දේවල් අල්ලනවා. නැත්නම් අහපු දේවල් අල්ලනවා. නැත්නම් ස්පර්ශ කරපු දේවල් අල්ලනවා. නාසයෙන් මේ ගඳ සුවඳ විඳපු දේවල් අල්ලනවා. ඉතින් මේ විදිහට හුඟක් වෙලාවට අතීත ආරම්මන ඔස්සේ ගිහිල්ලා හිතේ තියෙන ස්වභාවයක් ඒ මොනවා මොනවා හරි අල්ලා අල්ලා ඉන්න ගතියක්. ඊළඟට අනාගත අරමුණු ඔස්සේ ගිහිල්ලා මම මේ මේ දේවල් කරන්න ඕනේ නැත්නම් මේ මේ විදිහට ඉන්න ඕනේ මෙන්න මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා විවිධාකාර අපේක්ෂාවන් ඔස්සේ යන ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. ඉතින් මේ විදිහට කිසිසේත්ම හිත හිත නතර වෙලා ඉන්න ගතියක් සාමාන්‍ය පුතග්ජන හිතේ නැහැ. එතන තියෙන හුඟක් වෙලාවට හිත මොකක් හෝ අතීත ආරම්මණයක් නැත්නම් අනාගත ආරම්මණයක් ඔස්සේ ගිහිල්ලා පැටලි පැටලි ඉන්න ගතියක් තමයි තියෙන්නේ. ඉතින් විපස්සනා භාවනාව කියන යෝගාවචරයේ නිරන්තරයෙන් උත්සාහත් වෙනවා මේ හිතේ තියෙන මේ කෙලෙස් ගතිය දුරු කරමින් කොහොමද මේ හිත වර්තමානයට ගන්නේ? විශේෂයෙන් හතිය දියුණු කරන්න දියුණු කරන්න මේ හිත වර්තමානයේ ඉන්න පටන් ගන්නවා. අතීත අරමුණු වලට අනාගත අරමුණු වලට කිසිම වටිනාකමක් නොදී පුළුවන් තරම් මේ හිත වර්තමානයට ගන්න තමයි යෝගාවචරයේ උත්සාහත් වෙන්නේ. මේ කටයුත්තේ සාර්ථකත්වයක් තමයි ඒතකොට සම්පූර්ණ සාර්ථකත්වයක් පරිපූර්ණත්වයක් තමයි රහතන් වහන්සේ අත්දකින්නේ. උන්වහන්සේට දැන් ආයි අලුතෙන් මේ අල්ලන් අල්ලලන්න දෙයක් නැහැ. මොකද අත්හැරලා ඉවරයි. ඒ වගේමයි මේ අතහැර අවසාන කරලා ඉන්නේ. ආයි අලුතෙන් මේ මේ අල්ලන්නෙත් නැහැ. දැන් අලුතෙන් අස් කරන්න දෙයක්වත් නැහැ. මොකද අස් කළාත් අවසානයි. මේ මේ කාරණාව හරි ලස්සනයි. මොකද තේරුම් ගන්න තියෙන්නේ දැන් රාග ద్వේෂ මෝහයන් තොරනම් යා මේ හිත අල්ලන්නෙත් නැහැ. ග්‍රහණය කරන්න යන්නේ නැහැ. උපාදාන කරන්න යන්නේ නැහැ. උපාදාන කරනවා නම් කරන්නේ රාග ద్వේෂ මෝහයන් තියෙනකොට. එතකොට රාග ద్వේෂ මෝහයන්ගෙන් සම්පූර්ණයෙන්ම පිරිසුදු වෙලා නම් හිත සම්පූර්ණ පවිත්‍ර භාවයකට පැමිණලා නම් ඒ හිත බොහොම නිස්කලංකව අතුලත කෘත්‍රිමත් භාවයකින් සම්පූර්ණ සන්තුෂ්ටියකින් ළඟදීන් සතුට වීමකින් සතුට වීමක් සහිතව අතුලත කෘත්‍රිමත් භාවයකින් ඒ හිත තියෙනවා. ඒ නිසා දැන් අලුතෙන් රහතන් වහන්සේට එතනදී කරන්න දෙයක් නැහැ. ඒ නිසා මෙතන කියනවා මේව පජහති න උපාදීයති පදහි වාටිතෝ. දැන් අලුතෙන් බැහැර කරන්න කියලා දෙයක් කරන්න දෙයක් නැහැ. එන්න මේව පජහති න උපාදීයති කාලදේශ මොහයන් ඉතිරිලන්න තියෙන අලුතෙන් උපාදාන කරන්නෙත් නැහැ. ඒ හින්දා පජහි වාටිතෝ. කර කර හිතිය කාරණාව නම් අතහැරී. මොකද දේවල් අල්ලනවා හිතේ තියෙන කෙලෙස් ගතියට ඒ හින්දා අල්ලන අල්ලන වාරයක් පාසා ඒ සීක භූමියේදී ඔන්න කෙනෙක් ටික ටික ටික ටික මේවා අතහැර අතහැර අතහැර ගියා. ශේක භූමියෙන් සම්පූර්ණ අශේක භූමියටපත් වීමක්, අරහත්ත්වයටපත් වීමක් කරපු මේ රහතන් වහන්සේට දැන් මේ අතහරින කාර්යයක් අලුතෙන් කරන්න දෙයක් ඉතිරිලා නැහැ. මොකද අතහැරලා සම්පූර්ණයෙන් අවසానයි. මේ අතහරින්නේ පංච උපාදානස්කන්ධය. මොකද මේ හිත හැසිරෙන්නේ මේ පංච උපාදානස්කන්ධයක. ඒකට මේ පංච උපාදානස්කන්ධයක් අල්ලන අල්ලන වාරයක් පාසා දැන් ඔන්න රහතන් වහන්සේ නැත්තම් ඊට කලින් මේ සීක මට්ටමේදී උන්වහන්සේ අතහැර අතහැර ගියා. ඒකේ පරිපූර්ණත්වයට පස් වුණාට පස්සේ රාගදේශ මොහයන් සම්පූර්ණ සම්පූර්ණව ප්‍රහාණය වුණාට පස්සේ ඔන්න ඒ කරපු කාර්ය අවසන්. ඊළඟට කියනවා නේම විසේනීති න උස්සේනීති විසේනත්වා කිතෝ. දැන් විසිරුවා හැර සිටියේ විසිරුවා හරින්නෙත් නැහැ එකතු කරන්නෙත් නැහැ. දැන් එතකොට මේ විසිරුවා හැරලා අවසానයි. මොකද මේ පංච උපාදානස්කන්ධේ විසිරුවා හැරලා අවසానයි. එහෙනම් දැන් අලුතෙන් මේ විසිරුවා හරින්න දෙයක් නැහැ. ඒ වගේම එකතු කරන්නෙත් නැහැ. මොකද කෙලෙසුන් ඇතුලේ ඉතිරලා නැති නිසා. රාගදේශ මොහයන් ඇතුලේ තියෙනවා නම් තමයි ආයි එකතු කරන්නේ. ආයි රැස් කරන්නේ. නමුත් රාගදේශ මොහයන් නැති නිසා ආයි එකතු කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් යමක් එකතු වෙලා නැත්නම් ඉතින් විසිරුවා හරින්න දෙයක්වත් නැහැ. දැන් ඉතින් විසිරුවා හැරීම අවසන් වෙලා උන්වහන්සේ බොහොම නිස්කලංකව ඉන්නවා. ඊළඟට කියනවා මේව විදුන් මේව විදූපේති න සන්දූපේති. විදූපෙත් වාටිතු. නිවාසිතියේ නොම නිවයි නොම දල්වයි. ඒ කියන්නේ දැන් සම්පූර්ණයෙන්ම නිවල අවසానයි. කෙලස් ඔක්කොම නිවල අවසානයි. ඒ හින්දා දැන් අලුතෙන් මේ නිවීමක් කරන්න දෙයක් නැහැ. ඒ වගේ නෑ අලුතෙන් දල්වන්නෙත් නෑ. අපි දෙයක් දල්වන්නේ රාගයක් තියෙනවා. රාගයෙන් රාගයෙන් හිත දැවෙනවා. ඔන්න ඉතින් දැල්වීමක් තියෙනවා. ඊළඟට ද්වේෂයෙන් හිත දැවෙනවා. ඔන්න දැල්වීමක් තියෙනවා. දැවීමක් තියෙනවා. තැවීමක් තියෙනවා. ඉතින් මේ විදිහට උන්වහන්සේගේ හිතේ සම්පූර්ණයෙන්ම රාගය දුර වෙලා නම්, සම්පූර්ණයෙන්ම ද්වේෂය දුර වෙලා නම්, සම්පූර්ණයෙන්ම මෝහය දුර වෙලා නම් ඉතින් ආයෙ දැල් වෙන්න දෙයක් නැහැ. එතන තියෙන්නේ පූර්ණ නිවීමක්. එතන මේ පූර්ණ නිවීමක් අත්දකින රහතන් වහන්සේ කොහොමද ඉතින් අලුතෙන් දැල්වන්නේ නැහැ. ඒ වගේමයි ඉතින් දැල්වීමක් ඇතුලේ නැත්නම් ආයෙ නිවන්න දෙයක්වත් නැහැ. ඇතුලේ ගින්නක් නැත්නම් නිවන්න ආයෙ දඟලන්න දෙයක් නැහැ. අලුතෙන් වතුර ගන්න දෙයක් නැහැ. මේක නිවන්න ඕනේ කියලා. මොකද ඇතුලේ ගින්නක් නැහැ. උන්වහන්සේ බොහොම සංසදෙලා නිවීමටපත් වෙලා ඉන්නවා. ඒකයි ඔය ඒලා රහත් දේනිය පෙරණිය එහෙම අර ලස්සනට කියන්නේ. මේ මේ සංඛාරේ පරතෝ දිස්සා හේතු ජාතේ පළෝකිති. අහසින් වාසරේ සම්බේ සීති භූතාස්මි නිබ්බුතා. හරිම ලස්සනට මේ තමන් වහන්සේ අත්දකින්නේ නිවීම පැහැදිලි කරනවා. අරහත්ත්වයට පත්වීම පැහැදිලි කරනවා. මේ සංස්කාර ධර්මයන් දැක්කා තමන් වහන්සේ මේ පරතෝ වශයෙන්. මේ අනුන්ගේ දේවල් වශයෙන්. මේ සමුන්ගේ කරගන්න ගියේ නැහැ. ඒක දැක්ක මේ බොහෝම මධ්‍යස්ථ වෙන්නගෙන ප්‍රේක්ෂාවක් සහිතව මේ දැක්ක මේ සංස්කාර ධර්මයන් බොහොම නිකන් මේ අනුන්ගේ දේවල්. මේවා මේ හේතුපත්‍යයන්ගෙන් හටගත් දේවල්. හේතු ජාතේ පලෝකිත. හේතුන් නිසා හටගත් දේවල්. ඒ වගේම මේ මොහොතක් මොහොතක් පාසා කැඩලා බිඳලා යනවා. පලෝකිත. මොහොතක් මොහොතක් පාසා අනිත්‍යත්වයටපත් වෙනවා. මොහොතක් මොහොතක් පාසා කැඩලා බිඳලා යනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය හොඳින් දැකගන්න. ඉතින් පහසෙන් ආශ්‍රවේ සබ්බේ. මේ කාරණාවම හේතුණා එතුමියට මේ සියලුම ආශ්‍රවයන් දුරු කළා. ඊළඟට සියලුම ආශ්‍රවයන් දුරු කරා නම් මොකක්ද උනේ? සීති භූතාස්මි නිබ්බුතා. එතුමිය ඔන්න නිවුණා. ඒ වගේම සිසිල් භාවයටපත් වුණා. සීති භූතාස්මී ඒකාර වචන කියනකොටත් අපේ සිතට බොහොම සිසිලසක් දැනෙනවා. බොහොමද මොකද උන්වහන්සේ කියන්නේ සීති භූතාස්මී නිබ්බුතා. සම්පූර්ණ ආශ්‍රවයන් ඡේකලා දැන් තමන් සිසිල් භාවයටපත් වුණා නිවුණා. එතකොට මේ සිසිල් භාවයටපත් වීම නිවීම තමයි එතකොට රහතන් වහන්සේ කෙනෙක් අත්දකින්නේ. එතකොට ඒ සිසිල් වුණා නම් නිවුණා නම් ඇතුලේ ගින්දරක් නැත්නම් එහෙනම් ආයෙ වතුර ගන්න දෙයක් නැහැ මේක නිවන්න කියලා. මොකද නිවල අවසානයි. ඒ හින්දා කියනවා මේව විධූපේති න සන්දූපේති විදූපෙත්වා හිතෝ. අලුතෙන් දල්වන්නෙත් නැහැ. දල්වන්න දල්පු නැති හින්දා පත්තු කරන්න දෙයක් මේ නිවන්න දෙයක්වත් නැහැ. මොකද සම්පූර්ණයෙන් නිවලා අවසానයි. මේකම මම පොඩ්ඩක් අදහස් කළා මේ විකු බෝධිසාවින් වහන්සේ කොහොමද පරිවර්තනය කළා තියෙන්නේ කියලා ඉංග්‍රීසියෙන් චුට්ටක් ඉදිරිපත් කරන්න. මොකද මෙතනත් ඉන්නවා ඉංග්‍රීසි තේරුම් ගන්න පුළුවන් පිරිසක්. ඒ වගේම මේක මේ අන්තර්ජාලය හරහා අහන පිරිසකුත් ඉන්නවා ඉංග්‍රීසි දන්න. ඉතින් මේ කාරණාවම විකු පොදුසාවින් වාසෙත් හරි ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් මේකම ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරනවා. This is called bhikkhus, a noble disciple who neither builds up nor dismantles, who abides having dismantled. ඒ කියන්නේ දැන් මෙතන මොන භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයා අලුතෙන් එකතු කරන්නේත් නැහැ. ඒ වගේමයි කඩලා බිඳලා අලුතෙන් දාන්නෙත් නැහැ. මොකද මේ abides having dismantled මේ සම්පූර්ණ දේ කඩලා බිඳලා දාලා සම්පූර්ණයෙන් අවසానයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය සම්පූර්ණයෙන් කඩලා බිඳලා අවසానයි. ඒ හින්දා ඒ අවසාන නිසා දැන් අලුතෙන් කරන්න දෙයක් නැහැ. Who neither abandons nor clings, who abides having abandoned. දැන් එයා සම්පූර්ණයෙන් අතහැරලා දාලා තියෙන්නේ. ඒ වගේමයි ආයි අල්ලන්නෙත් නැහැ. සම්පූ මේ අතහැරීම සම්පූර්ණ කරලා ඉන්නේ. Who neither scatters nor amasses, who abides having scattered. දැන් මේ දේවල් ආයි විසිරවා හරින දෙයක් නැහැ. ඒ වගේමයි එයා අලුතෙන් රැස් කරන්නේත් නැහැ. එයා මේ විසුරා හැරීම සම්පූර්ණ කරලා ඉන්නේ. Who neither extinguishes nor kindles. Who abides having extinguished. දැන් අලුතෙන් ගිනි නිවන්න දෙයක්වත් නැහැ. ඒ වගේමයි අලුතෙන් ගින්දර පත්තු කරන්නේත් නැහැ. නිවීම අවසන් කරලායි තියෙන්නේ. ඒකට මෙතන බුදුරජාණන් වහන්සේ අන්තිමට පැහැදිලි කරනවා මේ කජ්ජනීය සූත්‍රයේදී මොනවාද මේ අවසන් කරන්නේ කියන එක. මේ අවසන් කරලා තියෙන්නේ එහෙම නැත්නම් මුලින් මේ මොනවාද අස් කරලා තියෙන්නේ මේ මොනවාද අතහැරලා තියෙන්නේ? ඒ වගේම මොනවාද මේ විසුරුවා හැරලා තියෙන්නේ? මොනවාද මේ නිවා හැරලා තියෙන්නේ? වෙන මොකක්වත් මේ පංච උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ උපාදානයන් ඔක්කොම දැන් සම්පූර්ණයෙන්ම අතහැරලා ඒවයින් හින්දා සම්පූර්ණයෙන්ම අස්කල්ලා ඉවරයි, සම්පූර්ණයෙන්ම අතහැරලා ඉවරයි, සම්පූර්ණයෙන්ම විසුරුවා හැරලා ඉවරයි, සම්පූර්ණයෙන්ම නිවා දැමලා ඉවරයි. ඒ නිසා උන්වහන්සේ බොහොම සුවසේ වාසය කරනවා. එතකොට ඒකේ මහත් ලස්සනට මේ බුදුරජාන් වහන්සේ සාදුරටත් විස්තර කරනවා එවං විමුක්ත චිත්තංකෝ භික්කවේ භික්ඛුම් සනින්දා දේවා සබ්‍රහ්මතා සපත් සපජාපතිකා ආරකාව නමස්සන්ති දැන් ඔන්න මේ සම්පූර්ණයෙන්ම අවසන් මේ වැඩේ අවසන් කරලා ඉන්නේ රහතන් වහන්සේට මේ මේ සක්‍රදෙවියෝ ඒ වගේම අනිකුත් දෙවිවරු මේ බ්‍රහ්මයන් සහිත දෙවිවරු ඇවිල්ලා මේ බොහොම ගරු කරලා නමස්කාර කරනවලු නමෝ තේ පුරුසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම සස්සතේ නාභිඥානාම යම්පි නිස්සාය ජායසීති. එතකොට මේ උන්වහන්සේගේ හිත දැන් හැසිරෙන පරිසරය ගැන, හැසිරෙන අරමුණු ගැන, ආරම්මණයන් ගැන දැන් විශේෂයෙන්ම ඒ මේ ඒ බැහැරින් ඉඳලා තේරුම් ගන්න බෑ. දැන් අපේ හිත මොකක් හරි අරමුණක් ඇල්ලුවා නම් ඒකට විතර්කයක් පහළ වුණා නම් ඒ විතර්කයේ අනුව දෙවියන්ට හිතා ගන්න පුළුවන් මොන විදිහටද මේ මිනිස්යාගේ හිත හැසිරෙන්නේ කියලා. වචනයක් කතා කරන්න කලින්ම ඒක විතර්කයක් අපේ හිතේ පහළ ඒ අනුව මේතර වචන කතා කරන්න කලින්ම මෙන්න මේ බඳු වචනයක් ඊළඟට මෙයා කියනවා කියලා දෙවියන්ට බැහැරින්දලා තේරුම් ගන්න පුළුවන්. නමුත් දැන් මේ රහතන් වහන්සේගේ හිත කිසිම ආරම්භණයක් ඔය විදිහට අල්ලගන්න යන්නේ නැතුව, රැස් කරන්න යන්නේ නැතුව බොහොම නිවිලා සංසිඳලා ඉන්නකොට අල්ලන දෙයක් නැහැ. ඒකට ඒ රහතන් වහන්සේ ගමන් කරපු මාර්ගය නැත්නම් ඒ උන්වහන්සේගේ හිත හැසිරිච්ච මාර්ගය සම්බන්ධයෙන් කිසිම මේ මගහලකුණක් නැහැ. අන්නේ කාරණාව තමයි විශේෂයෙන්ම මෙතෙන්දි මේ කවුද මේ දෙවියෝ ඇවිල්ලා নমස්කාර කරනවා කියන්නේ මොකද්ද? යසතේ නාබිජානම. මේ අපිට තේරෙන්නේ නැහැලු යම්පි නිසාය ජයති. දැන් මේ මොනක් මොකක් ඇසුරු කරගෙන නැත්නම් මොන අරමුණක් ඇසුරු කරගෙනද මේ ධ්‍යාන වඩන්නේ කියලා තේරුම් ගන්න බැහැ කියලා උඩ මෙතන කතා කරනවා. ඒ වගේමයි ඔය අරහත් වර්ගයේ ධම්මපදයේන අරහත් වර්ගයේ මේ මේ විදිහට ලස්සනට මේ දේශනා කරලා තියෙනවා හරියට අර මේ අහසේ පියාසන කරාම කුරුල්ලෝ දැන් අපි සාමාන්‍යයෙන් පොළවේ කවුරු හරි සතෙක් කැවිද්දාම මිනිස්සෙක් කැවිද්දලා ගියාම ඒ මිනිස්සයා නැත්තම් ඒ සතාගේ අඩිහලකුණු තියෙනවා. පාර පොඩ්ඩක් පරික්ෂා කරලා බලනකොට ඒ කියපු අඩිසලකුණු මංසලකුණු හොයාගන්න පුළුවන්. නමුත් කුරුල්ලෙක් අහස පියාසර කරලා ගියාම ඒ කුරුල්ලගේ මංසලකුණක් හොයාගන්න බෑ. අන්න වගේ කියනවා මේ රහතන් වහන්සේලාගේ හිත හසර හොයාගන්න බෑ කියනවා. ඒ කියන්නේ උන්වහන්සේලා අසුරු කරපු මාර්ගයක්. ඒ කියන්නේ උන්වහන්සේලාගේ හිත අසුරු කරපු ආරම්මණයක් හොයාගන්න බෑ කියනවා. මොකද රාග ද්වේෂ මෝහ සම්පූර්ණයෙන්ම දුරු වුණාට පස්සේ උපාදාන කිරීමක් නැති නිසා. මේ කාරණාව ඒකට ලස්සනට මේ මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අල්ලනවා කියන එකක් අතහැරීම කියනවා කියන එකක් කියන මේ ද්වේතාවයෙන් ඒකට උන්වහන්සේලා නිදහස් වෙලා තියෙනවා. ඒ වගේමයි රැස් කරනවා කියන එකත් අස් කරනවා කියන එකත් රැස් කිරීම අස් කිරීම කියන ද්වේතයනුත් උන්වහන්සේ නිදලා තියෙනවා. ඒ වගේමයි අතහැරීම අල්ලීම කියන ද්වේතයනුත් උන්වහන්සේ නිදහස් වෙලා තියෙනවා. ඊට විසිරුවා හැරීම එකතු කිරීම කියන ද්වේතයනුත් උන්වහන්සේ නිදහස් වෙලා තියෙනවා. ඊට දැල්වීම නිවීම කියන මේ අන්ත දෙකනොත් නැත්තම් මේ ගින්නක් දැල්වනවා ගින්නක් නිවනවා. ඒ වගේ කියන්නේ අපිට එතන ද්වේතාවයක් තියෙනවා. අන්නේ ද්වේතාවනුත් උන්වහන්සේ නිදහස් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ද්වේතාවයකට අසු නොවි උන්වහන්සේගේ හිත හැසිරෙන ආකාරය ඊටාම ගැඹුරකින් මේ සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඒ වගේම වෙනකක් තබා අපි නිතර පාවිච්චි කරන ධම්මපදයේ පවා බ්‍රාහ්මණ වර්ගයේ තියෙනවා ඒ විදිහම ගාතාවක්. යස්ස පාරං අපාරං වා පාර පාරා පාරං නවිජ්ජති. ත්‍රිසද්දරං සංයුත්තං සමහං ගෝහි බ්‍රාහ්මණ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා. බ්‍රාහ්මණ කියලා කියන්නේ එතන රහතන් වහන්සේ පිළිබඳව. යස්ස පාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති. යමෙකුට එතරක් හෝ මෙතරක් හෝ එතර මෙතර දෙකම හෝ නැද්ද? පීතද්දරං විසංයුක්තං. පහෝ ශෝකය ඇති විසංයෝග වූ ඒ කියන්නේ බැඳීම් වලින් මිදුන ඔහුට මම බ්‍රාහ්මණයයි කියන්නේ. කියන එකයි. මෙතනක් තියෙනවා අර විදිහට ඊතරක් නැහැ මෙතරක් නැහැ මේ දෙකමත් නැහැ කියලා. මේක සමහරට ගැටලුවක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ පිළිබඳව අපි කල්පනා කරන්නේ සංඝාර සාගරයෙන් ඉතර වෙලා ඉතර ගිහිල්ලා ඉන්න හැටියට වගේ. නමුත් මෙතන මේ දක්වලා තියෙන ගැටලු විදිහේ ස්වરૂපයකින්. ওই විදිහෙම ඊටමත් වටිනා සූත්‍රයක් තියෙනවා සුත්තනිපාතේ මුල්ම සූත්‍රය, වෘග සූත්‍රය. මේ වෘග සූත්‍රය මහ පුදුම සූත්‍රයක්. මේ සූත්‍රයේ ගාථා 17ේම අගපද දෙක එකමයි. දැන් අර සමහර සංගීතාදියේ තියෙන ධ්‍රුවපදයේ කියලා නොවෙනස්ව යෙදෙන පද තියෙනවා. ඒ වගේම මේ සූත්‍රේ පුරාම එකම පද දෙකක් ඒ කාසා 17ෙම දකින්න ලැබෙනවා. මොනවද මේ පද දෙක? සෝ භික්ඛු ජහාති ඕරපාරං උරුගෝ චින්නමිව තචම් පුරාණ. මේ භික්ෂුව මේ රහතන් වහන්සේ පිළිබඳවයි කියන්නේ. මේ භික්ෂුව ඊතරත් අතහරිනවා මෙතරත් අතහරිනවා. කොහොමද උපමාව දක්වන්නේ? උරුගෝ චින්නමිව තචම් පුරාණ. හරියට සර්පෙක් තමාගේ දි รา ගිය හැව හතහරින්නා වගේ. මෙතන මේ හැව පිළිබඳ උපමාව ඉතාමත්ම විශේෂයි. මේක නිදර්ශන වශයෙන් ඔන්න එක ගාතාවක් ගන්න. යෝ නාජ්ජගාම භවේසු සාරං විචිනජ්ජගම යෝ නාජ්ජගම යෝ නාජ්ජගම භවේසු සාරං විචිනම් පුක්ඛමිව උදුම්බරේසු සෝ වික්ඛු චහාති ඕරපාරං උරගෝ චින්නමිව තචම් පුරාණං සම්මේ පුරසෝ ජින්නමිව තචම් පුරාණ යම් භික්ෂුවක් භවයේහි සාරයක් නොදකින්නවා නම් දිඹුල් රුකේක මල් සොයාගෙන ගිහිල්ලා ඒක නොලැබුණා වගේ අන්නේ භික්ෂුව සර්පේ හැව අතහරිනවා වගේ මෙතරත් ඉතහත් අතහරිනවා කියලා. මේ විදිහට හැම ගාථාවකින්ම කියවෙන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි. රහතන් වහන්සේ භවය පිළිබඳ රාග ආදී ඇල්ම අතහැරියා. මේ භවයේම කොටසක් වන ලෝක ව්‍යවහාරයේ තියෙන අර ඈඳුතු පදවලින් නිදලයි කියන එකයි මෙතන කියන්නේ. දැන් එතකොට රහතන් වහන්සේ ලෝක ව්‍යවහාරයේ දිහා බලන්නේ සර්පේ තමා අතහැරපු හැව දිහා බලන්නා වාගේ. සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා සර්පෙින්ගේ ඇඟේ හැව ඩිංගක් වැවටිලා තියෙනවා. සමහර විට අපිට හිතෙන්න පුළුවන් මේ සර්පයා හැවක් අරගෙන යනවා කියලා. අන්න ඒ විදිහෙන් තමයි මේ රහතන් වහන්සේලා සෞපාදි ශේෂ නිබ්බාන ධාතු කියන වචනයක් තියෙනවා. මේ වචනේ අනුව බලලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ රහතන් වහන්සේලාගේ උපාදානය ඉවර නැහැ. තව ඩිංගක් ඉතිරි වෙලා තියෙනවා කියලා. සෞපාදිශේෂ පරිනිබ්බාන ධාතු කියලා සඳහන් වෙනවා රහතන් වහන්සේ තමන්ගේ විමුක්තිය ලැබුවට පස්සේ නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ ලෝකේ ජීවත් වන අතර මේ පංචේන්ද්‍රයන්ගෙන් බාහිර අරමුණු සම්බන්ධයෙන් යම්කිසි විදිහකට ලෝකේ ජීවත් වෙනවා. ඒ වයින් ප්‍රයෝජන ගනිමු. ඒ දැකලා ඒක දැකලා සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ යම්කිසි උපාදානයක් තියෙන නිසායි කියලා. අන්න එතෙන්දී අපිට ගන්න තියෙන්නේ අර සර්පයාගේ උපමාව. අතහැරපු හැව මේ ශරීරයේ තවම එල්ලි එල්ලි තියෙනවා වගේ. ඒ විදිහේ තත්ත්වයක් රහතන් වහන්සේ පිළිබඳව තියෙන්නේ. තවත් ඒකට හොඳ නිදසුනක් ලැබෙනවා. සරියුත් ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරලා තියෙනවා හිමිනා කූතිකායේන අට්ඨියාම් හරායාමි ජිහුච්ඡාමි කියලා. මේ කුණු කයින් පෙළමි ලැජ්ජාවෙමි පිළිකුල් කෙරේ. මේක අතහැරපු දෙයක්. අන්න ඒ වගේ. එතකොට අපිට යම්සේ තේරුම් ගන්න පුළුවන් වෙනවා සර්පයාගේ හැව පිළිබඳ උපමාවයි. මේනොත් අපිට පැහැදිලි වෙනවා මේ අනිශ්චිත අනුපාදාන తත්වයක් පහතන් වහන්සේලාගේ තිබෙන බව. භාවයේම විශේෂ ලක්ෂණයක් වන වාග් ව්‍යවහාරය තුල එහෙම නැත්නම් වචන තුල තියෙනවා કૃષ્ණාමාන දෘෂ්ටි වශයෙන් අල්ලා ගැනීම නිසා අර පරාමර්ශණය නිසා 아무තු විදිහේ ජීව ශක්තිය. ලෝකයා ඒක උඩයි ජීවත් වෙන්නේ. රහතන් වහන්සේ එයින් මිදිලා. ඒක ලෝක විවහාරයෙන් මිදිලා. අන්න ඒ බවයි මෙයින් අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි අනුසය නිස්සය වන පැදිමු. පද ගැන බොහෝ දුරට සාකච්ඡා කළා. සසහසරයි මේ ප්‍රශ්න අහන්න පුළුවන් ද සාකච්ඡාවල? නැත්නම් අපි මේ ඒ කාටද කරුණා සාකච්ඡා කරනවා මේ විශේෂයෙන්ම ඔය සතිපට්ඨාන සූත්‍රයේ හැම කමඨානක් දැන් සතිපට්ඨාන සූත්‍රය ගත්තාම ඒකේ කමඨාන 26ක් විතර වගේ තියෙනවා. ඒකේ ඔන්න අපි තුමු <clears throat> උදාහරණයක් වශයෙන් ඔන්න ආනාපාන සතිය ගැන උගන්වනවා ඊළඟට ධාතු මනසිකාරය ගැන උගන්වනවා ඊළඟට අපි තුමු ඉරියාපත ගැන උගන්වනවා ඉතින් මේ විවිධාකාර කමඨාන් දීලා බුදුරජාණන් වහන්සේ මේකේ මස්තකා මස්තකාත් પ્રાપ્ત වීම නැත්නම් මේකේ කුළු ගැන්වීම වශයෙන් නැත්නම් මේකේ පරිපූර්ණත්වයේ වශයෙන් විශේෂයෙන්ම සඳහන් කරන්නේ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියනවා. ඒ කියන්නේ විවිධාකාර කමඨාන් පාවිච්චි කරනවා. මේ කමඨාන් පාවිච්චි කරලා පාවිච්චි කරලා ඒකේ පරිපූර්ණත්වයට පත්වීමක් කරහා తాවකාලිකව වෙන්න පුළුවන් කෙනෙක්පත් වෙන්නේ අනිශ්චිත ස්වභාවයක. හිතේ හිත මොකක්වත් අල්ලගන්නේ නැති ස්වභාවයක. කිසියක් උපාදාන කරන්නේ නැති ස්වභාවයක. හැබැයි ඒ කාල පරිච්ඡේදය බොහොම සුළු කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් අනිශ්චිත භාවයක් අත්දකින්න වෙන්න පුළුවන් ෂණ මාත්‍ර වශයෙන්. ඒ ෂණ මාත්‍ර වශයෙන් අත්දකින අනිශ්චිත භාවයක් ඉදිකේ සාමාන්‍යයෙන් යෝගාවචරයෙකුට තේරෙන්නේ නැහැ. ඉතින් අපි නැවත නැවත භාවනාවේ යෙදෙන්න යෙදෙන්න විශේෂයෙන්ම දේවල් අතහැර අතහැර නැත්නම් එතන එතන විපස්සනා කර කර යන්න යන්න මේ අනිසිත භාවයේ හිතේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. කෙනෙක් කොන්න පතර කීපයක් ඔන්න ඒක අත්දකින්න පටන් ගන්නවා. ඉතින් තව තව නැවත අභ්‍යාසයේ යෙදෙන්න යෙදෙන්න කොහොමද යෙදෙන්න යෙදෙන්න ඔන්න පතර කීපය ඔන්න විනාඩියක් විතර බවට පත් වෙනවා. එතනදිත් ඉතින් යෝගාවචරයට ඒ තරම් මේක කිසිම රසයක් දැනෙන්නේ නැහැ. හරිම ඒකාකාරී බවක් ඒකාන්ත හිත ඔහේ තියෙනවා වගේ ගතියක් දැනෙන්නේ දෙතියි. නැවතත් උනන්දු වෙලා මේ මේ කල්යාණ මිත්‍ර ඇසුරට ඉඳගෙන මේ කටයුත්ත නැවත නැවත කරන්න කරන්න අන්න අනිසිත භාවයක් පොඩ පොඩ මේ හිතට දෙන්න තේරෙන්න පටන් ගන්නවා. ඔන්න ආවිනාඩි 5ක්, විනාඩි 10ක්, විනාඩි 20ක් ඔන්න මේ අනිසිත භාවයක් ඇසුරු කරන්න පටන් ගන්නවා. අනිසිත භාවයක් ඇසුරු කරන්න ඇසුරු කරන්න තමයි ඒ හිතේ එක්තරා අන්දමකින් ප්‍රඥාව ලියලන්න පුළුවන් අසුබස් සකස් වෙන්නේ. මොකද හිත කෙලෙසුන්ගෙන් බර වෙලා තියෙනකොට විවිධාකාර කෙලෙස් වලින් වර්ණ ගැන්විලා තියෙනකොට ඒ හිතේ ප්‍රඥාවක් වර්ධනය වෙන්න අමාරුයි. නමුත් මේ අනිසිත භාවයක් පවත්වන්න පවත්වන්න ඒ හිතටම ආවේනික පිරිසුදු බවක් ඔන්න හිතේ මතුවෙන්න පටන් ගන්නවා. ඒ ඒ අනිසිත භාවයක පදනම කරගෙන තමයි ඊට පස්සේ තවදුරටත් මේ හිත ආශ්‍රව ධර්මයන් නිසා අංශය ධර්මයන් නිසා නැවතනස් උපාදාන කරනකොට අන්න එතන එතන දැක දැක මේ උපාදාන කිරීම වළක්වන්න වෙනවා. උපාදාන කිරීමෙන් හිත මුදව ගන්න වෙනවා. ඉතින් මේ කාරණාවට ඇත්තටම සතිය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. මොකද හිත ගිහිල්ලා දෙයක් අල්ලු අල්ලගත්තාම උපාදාන කරාම අන්න සතියෙන් තමයි ඉදිරිපත් කරලා දෙන්නේ නැත්නම් සතියෙන් තමයි යහුසුලුව පෙන්ලා දෙන්නේ අන්න නැවතත් හිත ගිහිල්ලා ඇල්ලුවා කියලා. අන්න නැවතත් හිත ගිහිල්ලා උපාදාන කළා කියලා. මොකද සතිය දුර්වල නම් අපි උපාදාන කළා සෑහෙන කාලයක් එතන තැවරි තැවරි හිටියට පස්සේ නැත්නම් එතන දැවටි දැවටි හිටියට පස්සේ තමයි යෝගාචරයේ උද්දේන්නේ. නමුත් කෙනෙක්ගේ සතිය හොඳින් දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න එයාට හොඳට මේ ගිහිල්ලා අරමුණකට දැවටෙන්න පටන් ගත්ත ගමන් නැත්තම් මේ හිත අනිශ්චිත ස්වභාවයක ඉඳලා නැවතත් නිශ්චිත භාවයකට ගිය ගමන්ම ඔන්න සතියෙන් පෙන්න දෙනවා ඔන්න නැවතත් ගිහිල්ලා ඇල්ලුවා කියලා. මේ සතියේ තියෙන ඒ වටිනාකම මොන යෝගාවචරයට තේරෙන්න ගන්නවා. ওই තරම් තමන්ට මේ සතියෙන් ආරක්ෂාවක් ලැබෙනවාද කියන කාරණා මොකද තමන් පුළුවන් තරම් උත්සාහ කරන හිත ආරක්ෂා කරගෙන රාග ද්වේෂ මොහයන්ගෙන් තොරව පවත්වන්න නමුත් හිතේ තියෙන අර පරණ පුරුදු නිසා, පරණ ගති නිසා අන්න ලංකත් හිත ගිහිල්ලා උපාදාන කරනවා. ඉතින් මේ උපාදාන කිරීම මේ ස්වාභාවිකවම සිද්ධ වෙනවා. හැබැයි අන්න සතියෙන් බැලලා දෙනවා අන්න තමන් හිතිය අනිසිත භාවය. තමන් හිතිය පිරිසුදු භාවය. තමන් හිතිය ඒ පැහැදිලි භාවය ඕන දැන් නැවතත් අහිමි වුණා. ඔන්න නැවතත් හිත ගිහිල්ලා මොකක් හරි දැවටුණා. ඔන්න මොකක් හරි ගිහිල්ලා අල්ලගත්තා. කියලා ඔන්න නැවතත් මේ සතියෙන් බැලලා දෙනවා. ඊට පස්සේ තමයි ඔන්න ප්‍රඥාව ඉදිරිපත් වෙලා යම් යම් උපක්‍රම පාවිච්චි කළා මේ හිත නැවතත් නිදහස් කරගන්න. එතකොට විවිධාකාර උපක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා කොහොමද මේ උපාදානයේ හිත ගලවා ගන්න කියන කාරණාව. එතකොට එහෙම උපාදානයේ හිත ගලව ගත්තට පස්සේ තමයි අර නැවතත් හිත අනිසිත භාවයකට පත් වෙන්නේ. එතකොට මේ නිසිත භාවය අනිසිත භාවය අනුසය ආසව මේ වගේ කරුණු සාමාන්‍යයෙන් අපේ යෝගාවචර ජීවිතේදී ඉතාම වැදගත් කාරණා විශේෂයෙන්ම විපස්සනාව ගැඹුරට යන්න යන්න යන්න මේවත් එක තමයි සෑහෙන ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ. අපි ඊට මෙහාදී විවිධාකාර ආයුධ සකස් කරමින් යුද්ධයට යන්න සූදානම් වෙනවා. නමුත් අපි නිවැරදිව යුද්ධ කෙරෙන්න නම් මේ ආයුධත් එක්ක හොඳට අපි ශක්තිමත් යුද්ධ කෙරෙන්න නම් මේ කෙලෙස් කටයුත්ත එක්ක. කෙලෙසුන් නැවත නැවත අපිව ග්‍රහණය කරන්නේ නැත්නම් කෙලෙසුන්ගෙන් පහර එල්ලනකොට තමයි යන්නේ එතන එතන අපිට විපස්සනාවක් කරන්න තියෙන්නේ. සත්ත පච්චුප්පන්නං චයෝ ධම්මං සත්ත තත්ත්ව විපස්සතිය කියලා බුදුරජාණන් වහන්සේ වහන් කරනවා. මේ වර්තමාන වශයෙන් හිත කොහොමද මේ යම් යම් කෙලෙස් වලට යන්නේ කියලා උපාදාන කරන්නේ කොහොමද? එතන එතන විපස්සනා කරන්න සිද්ධ එතන එතන සතිමත්ව ඉඳගෙන ප්‍රඥාවෙන් මේ හිත බේරගන්න සිද්ධ වෙනවා. මේ සතියේ ප්‍රඥාවේ ක්‍රියාදාමය. ඒ දෙන්න කොහොමද හරිම ලස්සනට දෙන්න සහයෝගයෙන් මේ කටයුත්ත කරන්න කියන කාරණාව සුත්තනිපාතේ හරි ලස්සන ගාථාවක එනවා. ඒකෙදිත් කියනවා මේ ඥානිසෝතාමි ලෝකස්මින් සති තේසං නිවාරණං සෝතානං සංවරම් භූමි පඤ්ඤායේතේ පිටියයි කියන්නේ. ඒ මේ ලෝකේ යම් තාක් කෙලෙස් සැඩපහරවල් තියෙනවා නම් ඒ කෙලෙස් කෙලෙස් සැඩපහරවල් වලට මේ සතිය තමයි සංවරය. සතිය තමයි මේකේ නිවාරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා පඤ්ඤායේතේ පිටිය. ඒ කෙලෙස් සැඩපහරවල් සම්පූර්ණයෙන් වියලා දමන්නේ ප්‍රඥාව කියන්නේ. මේ සතියත් ප්‍රඥාවත් මුල් කරගෙන සෑහෙන දේව ගමනක් කර මේ යෝගාවචරය යනවා. ඒකට ඒ දිග ගමනේ පරිපූර්ණත්වයටපත් වීමක් තමයි ඒක රහතන් වහන්සේ කියන්නේ. හොඳයි. එතකොට අපි එතකොට මේ විතරක් දැන් කටුකුරු ස්වාමීන් වහන්සේ මේ උරග සූත්‍රයෙන් මුල් කරගෙන අතරම සුත්ත නිපාතයේ පළවෙනිම සූත්‍රය තමයි උරග සූත්‍රය. උරග සූත්‍රයේත් එතකොට මේ ධ්‍රුව පදයක් එනවා මේ ඕරපාර කියලා කියන මෙතරක් විතරක් කියන මේ අන්ත දෙකම එතකොට මේ රහතන් වහන්සේ අත්හැරලා තියෙනවා. මේ අන්ත දෙකක්ම ඇසුරු නොකරමින් විතර ඇසුරු කරන්නේ නැහැ මෙතර ඇසුරු කරන්නේ නැහැ මොකද මේ විතරයි විතරයි ඇසුරු කරලා සම්පූර්ණයෙන් දැන් අවසానයි අර අපි කලින් උත්පත් කරපු අජ්ජනීය සූත්‍රයේ තියෙන දයතාවයම තමයි මෙතනක් තියෙන්නේ. අජ්ජනීය සූත්‍රයේදී අපි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අතහැරලා අවසාන. හිත අල්ලනවා, හිත ඇල්ලුවට පස්සේ ඔන්න අතහරිනවා. නමුත් හිත සම්පූර්ණයෙන්ම මේක අතහරින්න අතහරින්න ගිය මාර්ගය සම්පූර්ණ වුණාට පස්සේ, පරිපූර්ණ වුණාට පස්සේ රාගදේශ මොහයන් සම්පූර්ණයෙන් දුරු වුණාට පස්සේ ආයෙත් අතහරින්න දෙයක් නැහැ. මොකද හිත අල්ලන්නේ නැති නිසා. හිත ඇල්ලුවොත් විතරයි මේ අතහරින්න තියෙන්නේ. නමුත් දැන් හිතට අල්ලන්න දෙයක් නැහැ. රාගදේශ මොහයන් නැති නිසා. ඉතින් ඇල්ලුවේ නැත්නම් ආය අතහරින්න දෙයක් නෑ. ඒකට මේ වන්දනට ඒකට අපිට තේරෙනවා විශේෂයෙන්ම උරුක සූත්‍රයේ නැවත නැවත බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒකට මේ ඕරපාර කියන මේ දෙකම අධහති ඕරපාර. සම්පූර්ණයෙන් මේ විතරක් විතර සම්පූර්ණයෙන්ම අතහැරලා අවසානයි. එතකොට රහතන් වහන්සේ සම්බන්ධයෙන් තවත් කාරණාවක් මෙතනදී ස්වාමීන් වහන්සේ මතක් කරනවා. මේ සර්පයේගේ හැව අතහැරීම වගේ දෙයක් මේ රහතන් වහන්සේ ජීවත් වෙන්නදී කරනවා කියලා. මොකද සර්පයෙක් හැව අතහැරියාම සමාලාවට ස්වාමීන් වහන්සේ මතක් කරනවා වගේ කටුකුරුන් සාමාසයෙන් මේ ලස්සන පෙන්ලා දෙනවා වගේ සමහරවිට මේ හැවේ කොටසක් අයේ දැවටි දැවටි තියෙනවා. නමුත් ඒක මේ ආශාවෙන් අරන් යන එකක් නෙමෙයි. කොයි වෙලාවෙ මේක හැලෙයිදෝ යන්තම් දැම්මත් හැලෙයිදෝ කියන සංඥාවකින් වගේ තමයි ඌ ඒක අරගෙන යන්නේ. ඌට මේක බරක් නිසා මේකෙන් ආඩම්බර වෙන්න දෙයක් නැහැ. මොකද මේ මේක ඇවිල්ලා ගලෝපු හැලක් හැවක්. අත හැරපු හැවක්. නමුත් ඒක ආම දැවටි දැවටි තියෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා රහතන් වහන්සේ මේ සම්පූර්ණයෙන් කැලස් දුරුණාට තාම අර පරණ එකතු වෙච්ච මේ ස්කන්ධ ටික තියෙනවා. උන්වහන්සේට කාම රූපස්කන්ධය තියෙනවා, වේදනාස්කන්ධය තියෙනවා, සංඥාස්කන්ධය තියෙනවා, සංස්කාරස්කන්ධය තියෙනවා, විඤ්ඤාණස්කන්ධය තියෙනවා. නමුත් ඒක නිකන් අර අතහැරපු හැවක් වගේ. ආයි මේකට උපාදාන කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඉතින් මේ උන්වහන්සේගේ ආයු කාලය ආයු කාලය තියෙන තාක් පැවතිලා ඔන්න උන්වහන්සේ පූර්ණ පරිනිබ්බාණයට නැත්තම් නිරුපාදිශේෂ පරිනිබ්බාණයට පත් වෙනවා. ඉතින් රහත් වුණාට පස්සේ උන්වහන්සේ අත්දැකලා තියෙන සෞපාදිශේෂ පරිනිබ්බාණය. ඒ කියන්නේ අර අතීත කාලේ අරන් ආපු උපදි ටික අතීත කාලෙන් අරන් ආපු මේ ස්කන්ධයන් ටික එහෙම තියෙනවා. නමුත් ඒවා උපාදාන නොකර උන්වහන්සේ පිරිනිවන් පාන තාක් ඒවා ඇසුරු කරනවා. නමුත් ඒවෙන් කිසිම ආඩම්බරයක් ගන්නෙ, මාන්නයක් ගන්නෙ, ඒවෙන් මමත්වයක් ගොඩනැගීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේ කාරණාවත්, ඒතර මේ ඇතරම ධහමේනේ තාම ගැඹුරු, තාම සූක්ෂම ධර්ම කොටස් කීපයක් අටපොළු සානාසයෙන් මෙතන මතක කරලා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා අදට අපි මේ සූත්‍රය ආශ්‍රිතව කතා කරපු දේවල් නවත්තන්නත් පුළුවන්. ඒතර මේ රහතන් වහන්සේ කෙනෙක් කරන කාරණාව ඊළඟට හේක පුද්ගලයේ කොහොමද විපස්සනාවක් කරන්න ඕන වගේ කාරණාවක් ඊළඟට ඊට මෙහා ඉන්න සාමාන්‍ය යෝගාවචරේ විපස්සනාව පදන යෝගාවචරේ කොහොමද විපස්සනාව පදන්නේ කියන කාරණාව මජ්ක්‍ධිම නිකාය අන්තිම සූත්‍රය මේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. උදාහරණයක් වශයෙන් හිත ගිහිල්ලා දෙයක් අල්ලගත්තාම එතෙන්දී දැනගන්න කියලා කියනවා මේ තමන් හිතේ අනිශ්චිත භාවයට සාපේක්ෂව දැන් මේ හිත තියෙන්නේ උපාදාන කරවූ මට්ටමක. මේ උපාදාන කරවූ මට්ටම මේ හේතු මේ මොකද්ද මේකට කියන්නේ ඕලාරිකයි. ඒ කියන්නේ දැන් තමන් හිතේ ඊටාම පිරිසුදු භාවයක දැන් නිකලල් භාවයක නමුත් දැන් මේ ගිහිල්ලා උපාදාන කරාම අරමුණක දැවටුනහම එතන තියෙන රළු ගතියක් හිතේ ස්වභාවය හිත පැවතිච්ච ස්වභාවය හරි සියුම් හරිම සූක්ෂමයි නමුත් ගිහිල්ලා මේ පැටලුණාම එතන තියෙන රළු ගතිය. එතන තියෙන ඕලාරික ගතිය. අන්න මේ ඕලාරික ගතිය තේරුම් ගන්න කියලා කියනවා. තවත් ක්‍රමයක් කියනවා මේ උපාදාන කරාට පස්සේ එතන තියෙන සංකත ස්වභාවය. එතන තියෙන සකස් වෙච්ච ස්වභාවය. නමුත් හිතේ කලින් පැවතුනේ ඊට වඩා බොහෝම සකස් නොවෙච්ච ස්වභාවයක් එහෙම නැත්නම් පුළුවන් තරම් හරි සරල භාවයක් හිතේ තියෙනවා. නමුත් දැන් අරමුණක දැවටිලා පැටලිලා සංකීර්ණත්වයට පත් වුණාට පස්සේ එතන තියෙන සම්පූර්ණම සකස් වෙච්ච ස්වභාවය. ඒ නිසා කියනවා මේ සංකත භාවය දකින්න කියලා. ඊළඟට කියනවා මේ ගිහිල්ලා දෙයකට අල්ලගත්තා නම් නැත්නම් මේ මොහකාරී ගිහිල්ලා දවතුනා නම් පැටලුණා නම් දේශයෙන් පැටලුණා නම් එතන මේ පරිසම්පන්නයි මේක සිද්ධ වෙන්නේ යම් යම් අරමුණක් හිතට ඉදිරිපත් වුණා නැත්නම් රූපයක් දැක්කා ඒ රූපේ දැකීම නිසා ශබ්දයක් ඇහුණා ඒ ශබ්දය ඇසීම නිසා නාසයට ගඳක් වුණාම් දැනුණා අන්න ඒක දැනීම නිසා දිවට රසක් දැනුණා අන්න ඒ දැනීම නිසා කායට ස්පර්ශයක් දැනුණා අන්න ඒ දැනීම නිසා ඔයාදී වශයෙන් ඒ දැනට ඉදිරිපත් වෙච්ච කෙලෙස් ස්වභාවය දැනට හිතේ මතුවලා තියෙන කෙලෙස් ස්වභාවය අපේ සෞපන්න ඇති වුණු දෙයක් හේතුපත්‍යයන් නිසා හටගත්තු දෙයක් නිසා හටගත්තු දෙයක් බව දකින්න කියනවා. කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ආපස්සට ඇවිල්ලා බලන්නයි කියන්නේ. පිට දේ වුණා දැන් ආපස්සට ඇවිල්ලා බලනවා ඇයි මේක වුනේ කොහොමද මේක වුනේ මොන මොන හේතු නිසාද මේක වුනේ කියලා අන්න හේතු ටික තේරුම් ගන්න තේරුම් ගන්න අර සෞපන්න භාවය තේරුම් ගන්න තේරුම් ගන්න නැවතත් හිත අනිසුද භාවයකට යනවා නැවතත් හිත ඔන්න මේ පිරිසුදු භාවයකට යනවා ඊළඟට මේකේ පරිපූර්ණත්වය යම් අධ්‍යක්ෂපු ශේක පුජ්‍යලයා ගැන බුදුරජාණන් වහන්සේ කියනවා උන්වහන්සේගේ හිතත් තාමත් විහිල දේවල් අල්ලනවා විහිල දේවල් උපාදාන කරනවා මොකද තාම සම්පූර්ණයෙන්ම කෙලස් දුර වෙලා නැහැ. තාම ශේක මට්ටමේ ඉන්නවා. නමුත් රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටමේ අශේක මට්ටමේ තාම නැහැ. නමුත් Taman දන්නවා මේ හිතේ මේ තියෙන කෙලස් ස්වභාවයක් නිසාමයි ඇල්ලුවේ. කෙලස් ස්වභාවයන් නිසාමයි ආයෙත් පැටලුනේ. කෙලස් ස්වභාවයන් නිසාමයි ආයෙත් ගිහිල්ලා උපාදාන කළේ. ඉතින් අර තමන් මේ තරම් පිරිසිදු භාවයක් අත්දැකලා තියෙද්දි මේ හිත ආයිමත් කියලා අර කුණුගඩට ගියා කියලා. නැත්තම් අර ආයිමත් ගිහිලා තමන් විසින් මොන අපිරිසිදු වුණා කියලා අන්න තමන් ගැනම මේ ලැජ්ජාවක් ඇති කරගන්නවා කියන්නේ. තමන්ගේ හිත ගැනම ජුගුප්සාවක් ඇති කරලා ඇති කරගන්නවා කියලා කියන්නේ. එහෙනම් ආයි උන්වහන්සේට අනිත්‍ය දුක්ඛනාත බලන්න දෙයක් නැහැ. උන්වහන්සේ මේ වෙච්ච දේ ගැන ලැජ්ජා වුණ පමණින් මේ වෙච්ච දේ ගැන ජුගුප්සාවක් ඇති කරගත්ත ගමනේ පමණින් මොකද තමන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් මේ හිත කෙලසුන්ගෙන් දුරු කරගන්න. පුළුවන් තරම් මේ හිත පිරිසුදු භාවයේ පවත්වන්න. නමුත් මේ හිත අර පරණ පුරුද්දට ගිහිලා අල්ලනවා. නමුත් ඒ ඇල්ලුවාම ඒක ගැන හතුට වෙනවා වෙනුවට උන්වහන්සේ ඒක ගැන පිළිකුලක් ඇති කරගන්නවා. ඒ ගැන ජුගුප්සාවක් හිතේ ඇති කරගන්නවා. ඒ ගැන ලැජ්ජාවක් හිතේ ඇති කරගන්නවා ලැජ්ජාවක් ඇති කරගත්තා නම් දුක්සාවක් ඇති කරගත්තා නම් කොහොම ප්‍රමාණවත් කියනවා ඒ හිත නැවතත් අන්න පිසු 10ට පත් කරනවා ඒ නිසා කියනවා අට්ටි යති හරායති ජිගුච්ඡති කියලා. මොකද ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී හරි ලස්සන උඩ විපස්සනා භාවනා මාර්ගයක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් මේ වගේම කාරණා තමයි ඒකට මෙතෙන්දි මේ අටබඳ ඥානන් සාමාන්‍යයෙන් තම නැවත නැවත මතු කළා. මේ විපස්සනා මාර්ගය නැත්නම් නිවන් මාර්ගය බොහොම පිරිසුදු භාවයකින් අපිට ඉදිරිපත් කරලා දෙන්නේ. ඉතින් අද අපි විනාඩි 40 විතරයි කාලයක් විතර මේ වෙනකොට සාකච්ඡා නිරතලා තියෙනවා. ඉතින් කාට හරි මේ අප අද අපි සාකච්ඡා කරපු දේවල් සම්බන්ධයෙන් මේ මොනවා හරි ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. ඒ අර මුලින් කිව්ව ටික ටිකක් ගැඹුරුයි වගේ නැත්නම් ගැඹුරුයි නිවන පිළිබඳවනේ මේක අපි මේ යෝගාවචරයේ යෝගාවචරයේ කොහොමද මේක අත්දකින්නේ අපි මේ කිව්ව රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන එක ඒක කොහොමද රූපේ කොහොමද දකින්නේ මේ දැනගන්න ඕනේ පඬිතුමුනේ රූපේ කියන එක කොහොමද දැනගන්නේ එහෙම නැත්නම් රූපේ කියන එක මෙනෙහි කරන්නේ කොහොමද වේදනාව කියන එක මෙනෙහි කරන්නේ කොහොමද? සංඥාව කියන එක මෙනෙහි කරන්නේ කොහොමද? සංස්කාරේ විඥානය කියන එක දැන් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කන්ටෙප්ට් එක කරන්නේ තියෙන්නේ. ඒකත් එක්ක කොහොමද මේක කරන්නේ කියලා හිතුවොත් එහෙනම් මටත් වටිනවා පිරිසට වටිනවා කියලා හිතනවා. හිතා ගන්නවා. හිතා ගන්න ප්‍රශ්නයක් ඇත්තම දැන් අතන රූපය සම්බන්ධයෙන් කරන භාවනාවක් වශයෙන් අපිට ආනාපාන සතිය ගන්න පුළුවන්. ඊළඟට ආනාපාන සතිය කායන පසනාව කරලා ගන්න පුළුවන්. නැත්නම් ධාතු මනසිකාරය ගන්න පුළුවන්. ඍජුවම ධාතු මනසිකාරයේ එහෙම විශේෂයෙන්ම ඔය රූපස්කන්ධය සම්බන්ධයෙන් මේ තමයි තියෙන්නේ. අපි රූපස්කන්ධය සම්බන්ධයෙන් මේ ඍජුවම තියෙන ධාතු මනසිකාරය වගේ භාවනාවක් එක්ක සාකච්ඡා කරලා බලනවා නම් අපි තුමු යම් කිසි යෝගාවචරයේ කොන්න <clears throat> හොඳට හිතේ ක්‍රමතාවයක් ඇති කරගෙන ඒ යෝගාවචරයට පුළුවන් ඔන්න දැන් මේ මේ අවස්ථාවේ වර්තමාන වශයෙන් ඔන්න කයේ කොහේ හරි දැනෙනවා කඩ ගැටියක්. අපි මේ තාම සරල මට්ටමක් කතා කරන්නේ. දැන් මෙයාගේ හිත විවිධාකාර සංකීර්ණතා වලින් බැහැ වෙලා තියෙනවා. විවිධාකාර සංකල්ප වලින් බැහැ වෙලා තියෙනවා. හිතේ ඒකාග්‍රභාවයක් තියෙනවා, සමාහිත භාවයක් තියෙනවා. දැන් මේ සමාහිත භාවයේ යොදනවා අපි තුමු මේ ඇතිලා තියෙන පදගතිය දිහා. දැන් මේ ඇතිලා තියෙන පදගතිය දිහාට හිත යොදුවාම ඔන්න මේ පදගතියේ තියෙන විවිධාකාර ලක්ෂණයන්ට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් පදගතියේ ලක්ෂණ ඉතින් එයාට තේරෙනවා මේක තියෙන නැතිවීමක් ස්වභාවයක් වශයෙන් තියෙනවා. ඔන්න කලින් පදගතියක් තිබුණේ නැහැ. ඔන්න දැන් හදගතියක් මතුවෙනවා, හට ගන්නවා. ඔන්න ඒක වෙනස් වෙනවා, ඔන්න ඒක දුර්වලලා යනවා. ඉතින් මේ විදිහට මේක නැවත නැවත බලන්න බලන්න මෙයාට මේ හදගතියේ <clears throat> තියෙන ඒ ස්වාභාවික නැත්නම් එයාටම ආවේනික පෞද්ගලික ලක්ෂණ වෙනුවට මේ හදගතියක් කියන එක මේ එක නාම රූප මේ නාමයක් නෙමෙයි. එහෙම නැත්නම් මේක ඇවිල්ලා මේ නාම පදයක් නෙමෙයි. මේක ඇවිල්ලා ක්‍රියා ස්වභාවයක්. මෙතන තියෙන්නේ සම්සි ක්‍රියාත්මක භාවයක්. ඒකනම් තේරෙන්න පටන් ගන්නවා. අපි තුමු එයා තව ටිකක් ඔන්න රළු ගතියකට හිටවනවා. එතන තියෙන මේ රළු භාවයක් කියලා එයාට තේරුම් ගන්නවා. මේ රළු භාවය එකම මට්ටමක පවතින්නේ නැහැ. එකම තීව්‍රතාවයක පවතින්නේ නැහැ. ඒක ඔන්න වෙනස් වෙනවා. ඊටාම සුළුවෙන් ඔන්න ඒක පටන් ගන්නවා. ඊට පස්සේ ඒකේ ඒ රළු භාවය වෙනස් වෙනවා. ඔන්න ඕකන දැනිය. ඊට අපි තුමු මේ උණුසුමකට හිටවනවා. දැන් මේ උණුසුමකට හිටවද්දී එයාට එයාට තේරෙනවා ඔන්න මේකේ ඊටාම සියුම මේකේ වර්ධනයක් තියෙනවා. ඔන්න ඒක සම්පූර්ණයෙන් අවසන් දායනවා. ඔන්න ඒක ඊළඟ සම්පූර්ණ නිරුද්ධ වෙලා ඔන්න මේ අවසන් වෙච්ච ස්වභාවයකටපත් වෙනවා. මේ විදිහට මේ ධාතු ලක්ෂණ කියන්නේ සම්පූර්ණ වෙන සතර මහා ධාතුවක ලක්ෂණ. කියන්නේ රූපස්කන්ධය කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ සතර මහා ධාතුවක්. ඒ කියන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා. මේ විදිහට මේ සතර මහා භූතයෙන් තමයි මේ රූපස්කන්ධය සකස් වෙලා තියෙන්නේ. ඒත් යම්ස කෙනෙක් මේ රූපස්කන්ධය අල්ලගෙන හොඳට මේ ධාතු මනසිකාරයක් වඩනවා නම් අන්න යාට මේ රූපස්කන්ධයේ ආශ්‍රිතව ඒ තියෙන උපාදානයේ ටික ටික ටික ටික ඡය වෙන්න පටන් ගන්නවා. මොකද මේ අපිට මේ රූපස්කන්ධය ගැන උපාදාන තියෙනවා කියලා අපි මේ ගවල් විවල් දොරවල් ගැන උපාදාන කරනවා, අමුදොරුවන් ගැන උපාදාන කරනවා, නැත්නම් নানা ප්‍රකාර භෞතික වස්තුන් ගැන උපාදාන කරනවා. ඒක කොහොමත් අපි ගාව තියෙනවා. නමුත් එතන එතන අතහැරීමට එතන එතන අතහැරීම වගේම මෙතනදී මේ ගැඹුරින් විපස්සනාවට අපිට අත තියන්න සිද්ධ වෙනවා. මොකද මේ හිතේ කෙලෙස් ස්වභාවයන් සදා පවතින මේ ඊටාම සූක්ෂම භාවය. මොකද මේ දැන් බුදුරජාණන් වහන්සේ කියන මේ රූපස්කන්ධය මේ පරිව්‍යාකෝ තේජෝ වායෝ කියන ස්වභාවයන් මෙන්න මේ මට්ටම ඇත්තටම මේ පරමාර්ථ මට්ටමින් කතා කරන්නේ. ඒත් මේ පරමාර්ථ මට්ටමේ මේ සූක්ෂම භාවයක් එක තමයි විපස්සනාවක් සිද්ධ වෙන්නේ. මේ මේ මේ මට්ටමකදී අපි හිතමු දැන් ඔන්න අරමුණක් එක්ක දැන් ඔන්න හිත හොඳින් ඒ අරමුණ නිරීක්ෂණය කරමින් නිරීක්ෂණය කරමින් මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය, මේකේ තියෙන පෙළෙන ස්වභාවය, Tamanta මේක එකක්වත් පාලනය කරන්න බැරි ස්වභාවය තේරුම් ගනිමින් තේරුම් ගනිමින් ඉන්නකොට තමයි මේ හිතේ එක එකක් කාටකින් මේ අරමුණ කෙරෙහි තරාන්දමකින් නිර්වින්දනය වීමක් නැත්නම් මේ අරමුණේ රස දුරු වෙලා යාමක් ඒ අරමුණ විරංජනය වීමක් සිද්ධ වෙනවා. මේ අරමුණ ක්‍රමානුකූලව විරංජනය වෙන්න විරංජනය වෙන්න මේකේ පාට මැකිලා යන්න මැකිලා යන්න අන්න මේ මේ අරමුණ ගැන අර කලින් තරම් රසයක් දැන් මේ හිතට නැහැ. මේ විපස්සනාවක් වැඩෙන ආකාරයයි මෙතන සිද්ධ වෙන්නේ. අරමුණ හොඳින් නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරද්දී මේ අරමුණ වල තිබිච්ච ඒ විස්තර වෙනුවට ඒවා පෞද්ගලික ලක්ෂණ වෙනුවට මේ කොහි කොහි බලන බලන රූප රූපාරම්භණය. බලන බලන පටවියාපෝ තේජෝ වායෝ වලින් සදිච්ච ඕනම මේ ධාතු ලක්ෂණය බොඳ වෙලා යන ස්වභාවයක්. නැත්නම් දුර වෙලා යන ස්වභාවයක්. ඈතින් තියෙනවා වගේ තියෙන ස්වභාවයක් යෝගාසුට අඳින්න පුළුවන්. ඒත් මේකේ යම්කිසි වර්ධනයක් කරහා තමයි ඔන්න හිත ටික ටික ටික ටික මේවා අතහැරලා නිබ්බිදාවක් පහළ වෙලා යම් අවස්ථාවක තමයි මෙතන මේ අරමුණෙන් හිත නිකුත් වෙන්නේ. අරමුණෙන් හිත අයින් වෙන්නේ අනිසිත භාවයකටපත් වෙන්නේ. මේ අනිසිත භාවයේ ඉඳලා තමයි උන නැවතත් මේක විපස්සනා වෙන්නේ ඊළඟට. يعني తాවකාලික වශයෙන් ඒ හිත උන අනිසිත භාවයකටපත්. සංසම් මේ වායු කොටාසේ පටවි ගැන තදගති දුර්ගති කියලා කිව්වා. ඊට පස්සේ තේජෝ වෙනකොට රස්න ගති සීතල ගති ඊට පස්සේ වායු ගති ආපෝ ගති කියන එක කොහොමද? ආපෝ ආපෝ ලක්ෂණ ටිකක් අමාරුයි කියන සාමාන්‍යයෙන් තේරුම් ගන්නවා. මොකද <clears throat> ආපෝ ආපෝ ලක්ෂණේ සූක්ෂමයි. ඒ නිසා සාමාන්‍යයෙන් යෝගාවචරයෙකුට පටන් ගන්න දෙන්නේ වායෝ පටබ්බ ධාතුව. අපි තුන් පිම්බීම හැකිලිම භාවනා කරන පටන් ගන්න දෙන්නේ වායෝ පටබ්බ ධාතුව. මොකද එතන පිම්බීම හැකිලිම වගේ එකකදී වායෝ ධාතුව තියෙනවා. එතන ඒ වායෝ පටබ්බ ධාතුවක් තමයි සාමාන්‍යයෙන් පටන් ගැනීම සඳහා යෝගාවචරයට ඉදිරිපත් කරන්නේ. ආනාපාන සතියේක වුණා ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේකද වුණා එතෙන්දි මුලින්ම මතක කරගන්න මේ වායෝ පටබ්බ ධාතුව. මොකද අර එකපාරටම සූක්ෂම තැනකින් පටන් ගන්න බෑ යෝගාවචරයේකට. ඒත් දැනෙන තැනකින් තමයි පටන් ගන්න තියෙන්නේ. මට මතකයි අහලා තියෙන හෙලවෙන ගති, නිශ්චල ගති. ඒ කියන්නේ වායු ගතියේ තියෙන පැති දෙක එළවෙන ගතියයි නිශ්චල ගතියයි ඊට පස්සේ වායෝ වායෝ වල පිටු කරන ගතියයි වැඩි වෙන ස්වරූපී අනිත් එක. ඒතර වායෝ වල ලක්ෂණ දෙක වශයෙන් පෙන්වන්නේ මේ මොකද්ද සෙලවෙන ගතියයි පිඬු මේ මොකද්ද මේ ධර්ම ගතියයි ධර්ම ගතිය දැන් අපේ අපි මේ කයක් දරාගෙන ඉන්න මේ වටේ පිටේ තියෙන ඔක්කොම වායුව මේ මොකද්ද මේ වායු ධාරාවෙන් කරන පෙරපුම හරහා පෙරපුම හරහා පිටුන මේක ප්‍රයෝජනයි මේක නැත්තම් මේ වෙනෙන්න ගන්නවා මේ එන පෙරපුම හරහා එතකොට මේක පවතින ස්වභාවයක් තියෙනවා ඒකට මේ මේ සතර මහා ධාතුන්ගේ ලක්ෂණ ටික ටික දැකගෙන ගිහිල්ලා ඒකේ පොදු ලක්ෂණ වලට ගිහිල්ලා ප්‍රමාණිකූලව නිබ්බිදාව පහළලා තමයි උන් අනිසිත භාවයට යන්නේ. හැබැයි ඒ අනිසිත භාවයේ ඉඳලා ඉඳලා තමයි මේක නැවත නැවත අරමුණ නිරීක්ෂණය කරමින් මේකේ තියෙන ත්‍රිලක්ෂණය වටහා ගනිමින් නැවත නැවත අතහර අතහර අතහර යන ගමනකදී තමයි ඔන්න මෙතනත් ඔන්න තියෙන මේ සතර මහා ධාතුව. එළියේ තියෙන සතර මහා ධාතුව. ඒක ඔන්න මේ කොතනක් තියෙන ධාතු හතරක එකතුවක්. කියලා අන්න ටික ටික හිත සමභාවයකට නැත්තම් අර තිබිච්ච කෙලෙස් වල අඩුභාවයකට යන පටන් ගන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ රාජේවකෝ පන අජ්ජත්තිදා පටවි ධාතු, රාජ බාහිරා පටවි ධාතු, පටවි ධාතු රේවේ. මේ මෙතනක් තියෙන ආධ්‍යාත්මික පටවි ධාතුව, එදී තියෙන බාහිර පටවි ධාතුවක් මේ එකම පටවි ධාතුවමයි. අන්න ඒ වගේ මේ ඇතුලේ තියෙන ආපෝ ධාතුවක්, එදී තියෙන ආපෝ ධාතුවක් මේ එකම ආපෝ ධාතුවමයි. ඇතුලේ තියෙන්නේ තේජෝ ධාතුවක්, එළියේ තියෙන්නේ තේජෝ ධාතුවක්, මේකම තේජෝ ධාතුව. කියලා මේ අර තමන්ගේ කියලා අල්ලගත්තු ස්වභාවයට නැත්නම් මේ ඇතුලේ තියෙන මගේ ශරීරය, මගේ රූපේ ලස්සනයි අනිත් එකට වඩා හොඳයි කියලා අර අල්ලගත්තු ස්වභාවය වෙනුවට මොන දැන් භාවනාව හරහා කෙනෙකුට මෙතනයි එතනයි කොහෙ එකම තැනක් ඔක්කොම තියෙන එකම සතර මහා ධාතුවක් කියන පදනමකට එන්න ගන්න. එන ටික ටික ටික ටික උපාදාන අතහැරි අතහැරි කෙලස් දුරු වෙවි දුරු වෙවි බොහෝම අර කෙනෙක් අඩු වෙන ස්වභාවයක තමයි යන්නේ. ඉතින් මේ වගේ ඉතින් අපිට විස්තර කරන්න පුළුවන් රූපස්කන්ධය. වේදනාස්කන්ධය ගැනත් ඉතින් ඔය වගේම ක්‍රමයකට තමයි අතර විපස්සනාව වැඩෙන්නේ. ඒ කියන්නේ අනුපූර ප්‍රතිපදාවක් මෙතන තියෙන එක පාට මෙහි කානිසුත භාවයකට ගන්න බෑ. ටික හිත ටික ටික ටික ටික තමයි මේ පීවරෙන් පීවර යන මාර්ගයක් තමයි පෙන්වන්නේ. වේදනාව ආකාර තුනකට මම අහලා තියෙන්නේ. සුඛ විදියට, දුක විදියට, ඊට පස්සේ අදුක්කම සුඛ විදියට. අදුක්කම සුඛ කියන එක නියුට්‍රලයිස් එක තේරුම් ගන්න අමාරුයි. දැන් අපිට රූපයක් දකිනකොට ඒ රූපේ හරහා ප්‍රේමනාප ස්වරූපයක් එනවනම් සුඛ වේදනාව වැඩ කරනවා. රූපයක් දකිනකොට අපිට එහා කටුකයි නම්, ඒ කියන්නේ බලන්න අපිරියෙන් නම්, කැතයි නම්, ඒ හරහා විරුක්සාන, මේ හරහා වැඩ කරනවා කියන දුක් වේදනාව. සද්දක් වෙනකොට සන්ධරා මිහිර නම් මිහිරි නම් සුඛ වේදනාවක්. ඊට පස්සේ අමිහිරි නම් දුක වේදනාවක්. ගඳත් එමය අයට ඉදිරියට යනවා කියලා ආන තියෙන අදුකම සුඛ කියන්නේ නියුට්‍රලයිස්. ඒ වෙලේ ඒ කියන්නේ මේ ඒක ප්‍රකට නැහැ. හැබැයි සුඛ දුක කියන එක ප්‍රකටයි කියලා කියනවා. මේ මහල දෙන කියන්නේ අරක ටිකක් අමාරු කියලා කියන නිසා මුලින් යෝගාචරය ආධුනික යෝගාචරය මේට ලේසි කියලා කියනවා සුඛ දුක් කියන අරමුණ දෙක අඳුර ගන්න වේදනාවේ. අදුකම සුඛ ටිකක් අමාරු කියලා කියනවා. අතරින් දැන් විශේෂයෙන්ම කමඨාන වලදී ජීවත් වෙලා තියෙනවා මේ පුළුවන් තරම් මේ ඉදිරිපත් කළ තියෙන අරමුණු එක පාටම හිත පැටලෙන සුඛ වේදනාවක් දෙන අරමුණු නෙමෙයි. ඒ වගේම දුක් වේදනාවක් දෙන අරමුණු නෙමෙයි. හැබැයි ඉදිරිපත් කළ තියෙන කමඨහන් විශේෂයෙන්ම උපේක්ෂා වේදනාවකට පදනම සකස් කරන අරමුණු. විශේෂයෙන් අපි හිතමු ඔන්න ආනාපාන කියලා කියන්නේ. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියන්නේ කිසිසේත්ම මේ අපි හුස්ම ගත්තා කියලා අලුතෙන් හිතේ සතුටක් ගන්නවන ස්වභාවයක් නැහැ. ඒ වගේම හුස්ම ගත්තා කියලා අලුතෙන් හිතට දුකක් ගන්නවන ස්වභාවයක් නැහැ. ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලියේ තියෙන සම්පූර්ණයෙන්ම උපේක්ෂා සහගත වේදනා. ඒකම අරමුණේ තියෙන පැති තුනක් කියලා කියන සංකේතයෙන්. දැන් අවසරයි අදුක්කම සුඛ කියන අරමුණේ තියෙන එක පැත්තක් තමයි අදුක්කම සුඛ. අරමුණේම තියෙන එක පැත්තක් තමයි සුඛ. අරමුණේම තියෙන එක පැත්තක් තමයි මේ දුක. ඒක නේද මේ පඬිතු සාමණේරයන්ගෙන් අහනකොට බුදුමහාන් අසනවා තීසුනාමකින් තිස්සෝ වේදනා. තිස්සෝ වේදනා කියලා කියන්නේ සුඛ දුක අදුක්කම සුඛ එකම අරමුණක් දෙන්නේ. හරියට නිකන් කාසියේ තියෙන එක පැත්තක නොවන පැත්තට ඒ කොල්ල පැත්ත කියලා කියන ඊට පස්සේ මැද තියෙන ධාරේ වගේ කියලා කියන අදුක්කම සුඛ. එකම අරමුණේ තියෙන. එකම අරමුණනේ අපිට මේ මගේද කියලා, අපේද කියලා ඒ අරමුණෙන් අපිට සුඛ එනවා වරක, වරක දුක එනවා, වරක සුඛක් නැති දුකක් නැති වේදනාවක් කියන එකත් අදුක්කම සුඛ. දැන් කියන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් පස්සපච්චා වේදනාව කියලා කියනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පහදලා කරලා දෙනවා මේ සුඛ වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් මුල් වීමෙන් ඔන්න සුඛ වේදනාවක් පහළ වෙනවා. ඒ වගේමයි දුක දුක් වේදනාවට තුඩු දෙන ස්පර්ශයක් මුල් වීමෙන් දුක් වේදනාවක් පහළ වෙනවා. ඒ වගේමයි අදුක්කම සුඛ වේදනාවට තුඩු දෙන ස්පර්ශයක් මුල් වීමෙන් අදුක්කම සුඛ වේදනාවක් පහළ වෙනවා. එතකොට මේ අදාළ ස්පර්ශයක් නිසා අන්න ඊට අනුරූපී වේදනාවක් පහළ වෙනවා. එතකොට අපි මේ වේදනාව කියන එක දැනීම් ස්වභාවයක්. ඔක සංස වේදනාව තුනේම තියෙන ඇතුලේ තියෙන ඔක්කොම දුකයිනේ. දුක කියන එක සම්පූර්ණ දුක කියන එක තමයි අපි මේ අසෝචි කියන එක වරක බදලා ගන්නකොට අපි හොඳයි කියන්නේ. පරිදි ඒකෙම තියෙන ස්වરૂපයක් තමයි මේ ඒ කියන්නේ සුඛ හෝ දුක හෝ අදුක්කම සුඛ කියලා කියන්නේ දුකේම තියෙන පැසස් වර්ගයක් නේ. දුකේම තියෙන ස්වરૂපයක්. කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි සංකාර දුක්ඛ සංසය තුළින් තනිකරම කරන දුක. ඒක හරි. ඒක හරි. නමුත් වේදනාව කියන එක පැහැදිලි කරනකොට වේදනාව හටගන්න හේතුවක් හේතුවක් තියෙනවා නේ. සුඛ සුඛ මේ කියන්නේ සුඛ වේදනාව විඳින්න අවශ්‍ය කරන හේතු ටික එනකොට සුඛ වේදනාව විඳිනවා. දුක වේදේ ඒක ඇතුළේ යන්නේ තනිකරම දුක කියන එක. ඇතුළේ එහෙමනේ තියෙන්නේ. පොතේ තියෙන්නේ එහෙමනේ. අබ්බේ සංඛාර දුක්ඛ. ඒ විවාදයක් නැහැ. يعني සැප වේදනාවක් හටගත්තත් ඒක ඇතුළේ ඇතුළේ යනවා. අනිත්‍ය භාවය අනිත්‍ය භාවය හරහාම දුකක් හටගන්නවා. දුක් වේදනාවක් හටගත්තත් ඒකත් ඇතුළේ ඇතුළේ යනවා. ඒ ඇතුළේ නැතිවෙන ස්වභාවය හරහාම එතනන්න දුකක් තියෙනවා. අදුක්ඛම සුඛ වේදනාවක් වුණත් ඇතුළේ ඇතුළේ යනවා. මේ අනිත්‍ය භාවය නිසාම මොන දුකක් හටගන්නවා. ඉතින් අපිට සැපක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක දුකක් තියෙනවා. කිසිම විවාදයක් නැහැ. වේදනා තුනක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ යම් අවස්ථාවක ස්පර්ශයක් මුල් වෙනවා නම් සැප වේදනාවක් හටගන්න. තවත් වෙනත් ආකාරයක ස්පර්ශයක් මුල් වෙන්න පුළුවන් සැපක් හටගන්න. තවත් ආකාරයක ස්පර්ශයක් මුල් වෙන්න පුළුවන් ඔන්න දුක්ඛම සුඛයක් හටගන්න. ඒකට මේ වගේ වේදනාවල අවස්ථා තුනක් පිළිගන්නවා කියලා තියෙනවා. ඒ වගේමයි තවත් ගැඹුරකට ගිහිල්ලා සමානලායක වේදනා පහක් පස් ආකාරයකින් පෙන්වනවා. තවත් ආකාරයකින් 18 ආකාරයකින් පෙන්වනවා. තවත් ආකාරයකින් 108 ආකාරයකින්. මේ විදිහට අතම වේදනාවන් බුදුරජාණන් වහන්සේ අවස්ථානුකූලව ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා ඒ වගේමයි දැන් වේදනානුපස්සනාවක නිරත වෙනකොට යෝගාවචරයක එතකොට ප්‍රමාණිකූලව මේ විවිධාකාර වේදනාවන් එකකටවත් බැඳෙන්නේ නැතුව තමයි ඒවා නිරීක්ෂණය කරන්නේ. සුඛං වේදනං වේදේමානෝ විසංයුක්තෝතං වේදේති. අදුක්කම සුඛං වේදේමානෝ විසංයුක්තෝතං වේදේති. දුක්ඛං වේදනං වේදේමානෝ විසංයුක්තෝතං වේදේති කියලා ඒ කියන්නේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට සැප වේදනාවක් හටගත්තාම හුඟක් වෙලාවට වෙන්නේ මේ සැප වේදනාව පැවැත්වීම සහ සැප වේදනාව තවටක් ඉල්ල ගැනීම සඳහා සැප වේදනාව තව තව වර්ධනය කර ගැනීම සඳහා කෙනෙක්ගේ හිතේ කෙලසුන්ගෙන් ඉදිරිපත් වෙන ගතියක් තියෙනවා. නැත්නම් දුක් වේදනාවක් හටගත්ත ගමන් ඒකෙන් පැනලා යන ගතියක්, ඒකෙන් ඉවත් වෙන ගතියක් මේ හිතේ තියෙනවා. ඉතින් මේ බඳු ස්වභාවයක් නෙමෙයි අතරම යෝගාවචරයෙන් තියෙන්නේ. එයාගේ හිතේ උපේක්ෂාවක් දැනටමත් වර්ධනය වෙලා එයා මේ සැප වේදනාවෙන් ඉගෙන ගන්නයි හදන්නේ. සැප වේදනාව එයාට එයාට කමඨහන් අරමුණක් බවට පත් වෙනවා. දුක් වේදනාව එයාට කමඨහන් අරමුණක් බවට පත් වෙනවා. උපේක්ෂා වේදනාව එයාට අරමුණක් බවට පත් වෙනවා. එයා ඉන්න සැප වේදනාවක් දැනුණත් ඒ සැප වේදනාව කොහොමද හැසිරෙන්නේ කියලා ඔන්න නිරීක්ෂණය කරනවා. ඒ දුක් වේදනාවක් හටගත්තත් ඔන්න දුක් වේදනාව හැසිරෙන්නේ කොහොමද කියලා නිරීක්ෂණය කරනවා. උපේක්ෂා වේදනාවක් හටගත්තත් උපේක්ෂා වේදනාව කොහොමද හැසිරෙන්නේ කියලා නිරීක්ෂණය කරනවා. වේදනාව හරහාම එයා ප්‍රඥාව දිනු කරගන්න සහ අවශ්‍යයි අර දුක් වේදනාව වගේ ආවහම ඒක නැති කරගන්න මොන හරි දෙයක් කරන්න ඕනද නැත්නම් ඒක නිරීක්ෂීම කියන එකෙන් මොනවද අදහස් කරන්නේ? මොකද නිරීක්ෂීම කියලා කියන්නේ? ඒක තමයි. දැන් අපි හිතමු කෙනෙක් කරදර මේ සතුරු කාර්යය මම හිතන්නේ නෑ. හරි අරසතු බටන් සෝත දේශනාව කියනවා නෝක. සුඛ වේදනා වේදමානෝ සුඛ වේදනා වේදයාමද පදයන් ඒ කියන්නේ හඳුනා ගැනීම කියන්නේ ඒනවා නිරීක්ෂණය කිරීම කියන්නේ ඒක හඳුනා ගැනීම කියන්නේ අපි අපේ වචනේ කිව්වොත් එහෙම දැන් අපි දමජු සංස්කෘතික සතිය කියන එක දෙය කියන්නේ හඳුනා ගැනීම කියන්නේ මොකද ඒ සතිය සතියෙන් තමයි ඒක හමින් දැනගන්න ඕනේ දැන් සැප වේදනාවක් හටගත්තා කියලා පෙන්වනවා සතියෙන් ඊළඟට එතනට හොඳ සමාහිත හිතක් යොදලා එතනින් බොහොම මධ්‍යස්ථව බලන් ඉඳීම හරහා දැන් මේ සැප වේදනාවක් කියලා අර රාගෙන් මේකට බැඳෙන ගතිය නෙමෙයි දැන් තියෙන්නේ. දුක් වේදනාවක් කියලා මේකෙන් පටිගියකින් ගැටෙන ගතියක් නෙමෙයි මෙතන තියෙන්නේ. මධ්‍යස්ථ භාවයකින් ඔන්න අරමුණ දිහා නිරීක්ෂණය කියනවා. කොහොම නදහක් සිතකින් ඒක දැන් කැළඹිලා නැහැ දැන් සැප වේදනාවක් තියෙනවා හැබැයි සැප වේදනාවෙන් අයින් වෙලා නිරීක්ෂණය කරනවා දුක් වේදනාවක් තියෙනවා දුක් වේදනාවෙන් අයින් වෙලා දුක නිරීක්ෂණය කරනවා ඒ කියන්නේ දැන් අරමුණ අරමුණ වශයෙන් තේරා ගැනීමක් තියෙනවා දැන් හුඟක් වෙලාට වෙන්නේ සැප වේදනාවක් පහළ වුණාම මේකනේ සාමාන්‍ය වහුණුවක් නැති කෙනෙක් එහෙම හැකියාවක් නැහැ නේද? එයාට අංගාලා හොඳ රැපයි සැපයි සැපයි කියන එකෙන්ම මුලාවටපත් වෙලා. සැප දීපු කෙනා හොයාගෙන යනවා නැත්නම් සැප හොයාගෙන යනවා. ඉතින් নানা ප්‍රකාර පැටලී ආකාශයක ඉන්නේ. ඒකත් යෝගාවචරයේ ඊට වඩා එයාලා හික්මීමක් තියෙනවා. එයා මොකද කරන්නේ? සැප වේදනාවක් තියෙනවා. මේකේම හුදු සැප වේදනාවක්. මේක මේ මගේ සැප වේදනාව නෙමෙයි. මේ හේතුන් නිසා හටගත්තු සැප වේදනාවක්. මන්නේ මේ සැප වේදනාව අන්න එයා හොඳින් නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණය කරන අන්න මධ්‍යස්ථ භාවයක ඉඳලා ඒ හිතේ ඒ අධ්‍යස්ස භාවයේ හිතේ කැළඹීමක් නැහැ. භාවයක් නැහැ මේ සැප නිරීක්ෂණය කරනවා. ඒ හිත ඇවිල්ලා බොහොම ධම්මවිචයට ධම්මවිචයට කාරකපන හිතක්. මේ අරමුණ බොහොම මධ්‍යස්ථව නිරීක්ෂණය කරන සතියෙන් මේ අරමුණේ ඒකට අන්න යාට ඇදීම් ස්වභාවයක් තේරෙනවා මේක වෙනස් වෙන ස්වභාවයක් තේරෙනවා. සතියෙන් අජානාති කියන එකද නැත්නම් සතිය කියන්නේ අපි අරමුණු වල දාපේකමක දැන් වාන කර කර ඉන්නවා. ආනපාන සතිය ඉන්නකොට අපිට මොකක් මොන හරි අරමුණක් ආව කියලා ඊට පස්සේ අපි ඒකට කැමති. කැමති කියලා අපි ඒක දැනගන්නවද මොකක්ද නිරීක්ෂණ කරන්නේ? කැමති කියලා කියන තුනි උපාදාන වීම. ඒක වෙනයි. මෙතෙන්දී එහෙම උපාදාන වෙන මට්ටමකටත් යන්නේ නැතුව දැන් එයා භාවනා කරමින් ඉන්නවා. එයා ඉතියේ බොහොම නදහස් හිතකින් ඒ වෙලාවේ ඔන්න මොකක් හෝ හේතුවකට ඔන්න දැන් අපි තුමු මේ අපි තුමු මధుරෙක් කියලා වහගෙන දුක් වේදනාවක් හටගන්නවා. දැන් අපි ඒකට හිතට ද්වේෂයක් පහළ කරගන්නවා වෙනුවට අපිට පුළුවන් නම් දැන් මේ හට aran තියෙන දුක් වේදනාවක්. කියන අන්න එතන අපිම ධනහිසයි මේ මේ ඇයිලා මధుරෙක් ඇයි. ඔන්න එතනයි වේදනාවක් හට aran තියෙන්නේ. එතෙන්ට හිත යොදනවා. එතෙන්ට අවධානය යොමු කරනවා. අවධානය යොමු කරා නම් අන්න අපි එතන එන්න සතිමත් වෙනවා. එතන ඔන්න හිත එකඟ වෙන්න පටන් ගන්නවා. එකඟ වෙච්ච හිතින් දැන් මේ හටගත්ත වේදනාවට මොකද්ද වෙන්නේ කියලා නිරීක්ෂණය කරනවා. ඒ කියන්නේ එතෙන්දී එයාට තේරෙන්න පුළුවන් මේ වේදනාව දැන් නිකන් පැතිරීගෙන වගේ යනවා නිකන් අඩු වෙගෙන වගේ යනවා විපරිණාමය ඒක විපරිණාමය වෙනස් වීමක් එයාට තේරෙන්න පටන් ගන්නවා අර ඒක දුක් වේදනාවෙන් දුක් වේදනාව හරහාම අඳුරවට බණින්නේවත් ආයි මේ දේශයක් ඇති කරගන්නවත් යනවා වෙනුවට දුක් වේදනාව අන්න විසංයුක්තව තන් නේද මේක ගැලෙන්නේ නැතුව මේකත් එක්ක ගැටෙන්නේ නැතුව අන්න දුක් වේදනාව දුක් වේදනාව වශයෙන් එයාට හඳුනා ගැනීමේ හැකියාව දුක් වේදනාව දුක් වේදනාව වශයෙන් නිරීක්ෂණය කිරීම හැකියාව කොන්න යෝගාචරය තුළ ගොඩනැගෙනවා ඒක එතනදී අර මේ කායික දුක් වේදනාවනේ. ඒ කායික දුක් වේදනාව හරහා එන යොමනස් මානසික දොමනස් වේදනාවට යන්නේ නැහැ. දැන් ඒක ඒකට ඇලෙන්නේ නැහැ. මනසෙතර අදුක්ම සුඛ දුක කියන එකයි කාය සම්බන්ධව අදුක්ම සුඛ දුක කියන දෙකම තමයි එතන ඒකම තමයි දෙකම කියන්නේ. දෙපැත්තම තියෙන්නේ. කායයි දෙක ආයයි දෙකටම දැනෙන්නේ හිතට නෙමෙයි. මධ්‍යස්ථවලට පස් කරගන්න කියන්නේ. සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් මේ කොයි එකක් මධ්‍යස්ථ භාවයක ඉඳලා තමයි මේ නිරීක්ෂණය කරන්න වෙන්නේ. මොකද මධ්‍යස්ථ භාවයෙන් අයින් වෙලා මේකට ඇලුනොත් නැත්නම් මධ්‍යස්ථ භාවයෙන් අයින් වෙලා මේකට ගැටුනොත් එතනදී අපි උපේක්ෂාවක් නැහැ. ඔය උපේක්ෂාව තමයි ප්‍රඥාවට වර්ධනය වීම සඳහා පදනම. උපේක්ෂාව පවත්වමින් උපේක්ෂාව මත පිහිටලා තමයි මේ නිදේශන සාමාන්‍ය කිරීමෙන් උපේක්ෂාවට එන්නේ. දුක දුක විදිහට දැනගන්නකොට සුඛ සුඛ විදිහට දැනගන්නකොට ඊට පස්සේ ඒක නියුට්‍රලයිස් වෙනවා. ඒ කියන්නේ ටර්ම් එකකටවත් ඔබස්ටේටිස් කරන එක ටර්ම් එකටනේ. සුඛ කියලා ඉන්ට්‍රොඩියුස් කරනකොට දුක කියලා අයිඩෙන්ටිෆයි කරනකොට කෙලින්ම නියුට්‍රලයිස්. සඳකම සුඛයට වැටෙන්නේ. අදුක්කම සුඛයට වැටෙනවා වෙනුවට දුකක් කයේ තිබුණකන් ඒකෙන් හිතේ දුකක් ඇති කරගන්න නැතුව හිත මධ්‍යස්ථ භාවයක තියාගෙන එයා දුක නිරීක්ෂණය කරනවා. කය දැනගන්නේ කයේ දුක කියන එක දැනගන්නේ හිතෙන්නේ. කය කියන්නේ මේක මේක හැබැයි ඇයි යට යන්නේ එකම එකක්. ඒක තමයි ඕක දැන් සමරයිස්කෝප් කියන ඉන්ට්‍රොඩක්ෂන් කියන වැඩනවා. දැන් කියන්නේ කාගෙන්නේ. ඔය ඉතින් ඒ කියන්නේ මේ නියුට්‍රල් ඔබ්සර්වේෂන් එක ගන්න බෑ හිතේ සමාධියක් නැත්නම්. ඒක ගන්න. ඒකයි. ඒකයි අපි අපි අපිටම හිතේ සමාධියක් හදාගන්න කලින් වේදනාවක් වුණා. මොකක් ඉරියව්වේ වේදනාවක්. අනුගාමිතින් ඉරියව්ව මාරු කරලා දඟලන එකනේ කරන්නේ. නමුත් හිතේ සමාධි ස්වභාවයක් මතු වුණාට පස්සේ මේ හිතේ තියෙනවා මේ කියන්නේ පදනමක් මේ හිතේ තියෙනවා දැනටම පහළ වෙච්ච පස්සද්ධියක් මේ මතු වෙච්ච වේදනාව නිරීක්ෂණය කිරීම සඳහා මේ සමාහිත හිතක් තියෙනවා නම් අන්න මේ ඇත්තටම සමාහිත හිතෙන් මේ කුංචි වේදනාව උනත් වර්ධනය කරලා පෙන්නනවා. ලොකුවට පෙන්නනවා. නමුත් එයාට ඒක දැනෙද්දි ඒ සමාහිත භාවය හරහා මේක නිරීක්ෂණය කරන්න පුළුවන් පදනමක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ වේදනාවට පසනාවකට යන්න කලින් පොඩ්ඩක් හිතේ සමාධියක් තියෙනවා නම් එකඟ භාවයක් ඇති වෙලා තියෙනවා නම් ඒක පහසුයි. දැන් උදාහරණයක් වශයෙන් ඔය විවිධාකාර භාවනා ක්‍රම තියෙනවා. එකපාරට වේදනාවට පසනාවට දාන්නේ නැහැ. පොඩ්ඩක් හිතේ සමාධියක් වර්ධනය වෙන්න ඉඩ හැරලා සතිය පොඩ්ඩක් දියුණු කළා තමයි ඔන්න නිරීක්ෂණය සඳහා පාවිච්චි වෙන්නේ. මොකද ඒ බඳු බඳු එකඟ වෙච්ච හිතකට තමයි මේ පහළ වෙලා තියෙන වේදනා ස්වභාවය ඒකේ තියෙන යථා ස්වභාවයක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද මේ වේදනාවේ අඩු වැඩි වීම තේරුම් ගැනීමට නැත්නම් වේදනාව විසිරලා යන විපරිණාමය වෙන ස්වභාවයට නැත්නම් කැඩි කැඩි යන ස්වභාවය තේරුම් ගැනීම සඳහා හිතට අවශ්‍යයි යම් පමණක සමාහිත භාවය. ඉතින් අපේ කාල වේලාව අවසන් වෙලා තියෙනවා. ඉතින් අදත් අපි පැයකටත් පොඩ්ඩක් වැඩි කාලයක් අද මේ ධර්ම සාකච්ඡාවෙන් ගත වුණා. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාවේ නිරතීමෙන් මේ යම් තාක් කුසලයක් අත් වුණා නම් පිළිමිට වසර ගණනාවකට වසරකට වගේ පමණ කාලෙකින් හිතදී අපවත් වේදාලා ඒ අතිපූජ්‍ය කටුකුරු ඥානන් සාමාහරක මේ කුසලය අනුමෝදන් කරමු. ඒ වගේම යම් තාක් අසන්න සත්පුරිස් මේ පින් බලාපොරොත්තු වෙන මේ සීල දනාවක් මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම සියලු ඥාති මිත්‍රාදීන් සමගත් මියගේ ඥාති මිත්‍රාදීන් සමගත් මේ පින් උදා හදාගමු. ඒ වගේම පෙනී නොපෙනී උදව් කළ සියලු දෙවි දේවතාවුන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ සම්ප්‍රදායන කෝල ඒකාසාචාදී ගාථා සද්ධායනා කරලා පින් අනුමෝදන් කරනවා.